ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියුරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ඉදිරිපත් කරගෙන තියෙන්නේ ඒ සඳහා සීලමු දෙනා tempත් වෙලා ධර්ම කෞරී යුක්තව සාදු කාර්යය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේච භික්ඛවේ ආසවා පටිසේවනා පහතබ්බා යං ඉස්ස භික්ඛවේ අපටිසේවතෝ uppajjeyung ආසවා විගාත පරිලාවා පරිලාහා පටිසේවතෝ ඒවන්ත ඒවංසති ආසවා විගාත පරිලාහා නහොಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා ප්‍රධාන වශයෙන් මේ ආශ්‍රව නැත්නම් ආසව කියන මාතෘකාව මතු කරගත්තේ නිබ්බේධික සූත්‍රය හරහා නැත්නම් මේ නිබ්බේධ පරියාය ධර්ම දේශනා හරහා පිටියේ ආශව ධර්ම පිළිබඳව ආශව කියන්නේ මොකක්ද කියන එක ඒ ආශවයන් හට ගැනීමට ආසන්න නිදාන කාරණා මොකක්ද කියන එක සාකච්ඡා කරාට පස්සේ ඉදිරිපත් තුනේ මේ ආශ්‍රයන්ගේ වේමත්තතාවය ඒ වගේ නානා භාවය ඉතී සූත්‍රයේ ඒ ඒ ආශ්‍රව ධර්ම නිසිසේ ඍෂිසේ වැඩුණොත් ඒ ආශ්‍රව ධර්ම යම් ප්‍රමාණයක් විපාක මට්ටමට වැඩුණාට පස්සේ එක්කෝ තිරස්චාන අපාගත නිරේ භාවයක නිරේට හෝ නිරිසතෙක් වශයෙන් එහෙම නැත්නම් තිරිසංගත සතෙක් විදියට ප්‍රේතෙක් විදියට මිනිසෙක් විදියට දෙවියෙක් විදියට හෝ ඒ ඒ භවයට යොමු කරන ගතිය ආශ්‍රවයන්ගේ විමති වේමත්ත භාවයේ එහෙම නැත්නම් නානා භාවයේ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම දේශනාවෙම සඳහන් වෙන මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ මාස්ටර් දැනගත්තට පස්සේ ඒවා එකින් එක මේ ජීවිතේ මේ භවයේ මේ ගෞතම සීරි සම්බුද්ධ ශාසනයම ගලවලා අයින් කරන්න කැමති කෙනෙකුට ගලවා දැමීමේදීත් ආශ්‍රයන්ගේ වේමන්ත භාවයක් තියෙනවා නානා භාවයක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් අර වගේ <clears throat> නොදැන නොදැක ප්‍රමාදයට වැටිලා අසතියෙන් ගත කරනකොට ඒ ඒ භවයන් වෙත යොමු කරන ආශ්‍රයන්ගේ ස්වභාවය දැනගෙන ඒකේ ආධිනවේ දැනගෙන සංවේගී පුදුනාට පස්සේ ඉතින් කෙනෙක් කරන්නේ වර්තමාන වශයෙන් ඉව මතුවෙන මතුවෙන ස්වභාවේ නානා භාවයේ දැනගෙන ඒ ඒ දේට අදාළ උපක්‍රම මාර්ගයේ ඒ දේවල් වලින් වෙන්වීමයි ඉතින් ඒක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. අන්නේ ප්‍රතිපදාව ගිනහැර පෑම සඳහාත් සරුවචන් වහන්සේ මේ ආශ්‍රව වල විවිධ භාව දක්වනවා. ඒක මජ්ක්‍ධිම නිකායම සඳහන් මේක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ සබ්බාසව සංවර පරියාය සූත්‍රය කියලා. මේකට සබ්බාසව සූත්‍රය කියලා තමයි කෙටියෙන් සඳහන් කරන්නේ. ඉතින් අපි මේ නිම්බේසික සූත්‍රය හරහා මේ සබ්බාසෝ සූත්‍රයට පාර කපාගත්තා. අපි ගත කරන මේ ආධ්‍යාත්මික ජීවිතයේ ආගමික ජීවිතයේ භාවනාවට බර ජීවිතයේ අපි මේ එක එක වර්ග ආශ්‍රව එක එක උපක්‍රම මාර්ගින් කැපීම සඳහා නැත්නම් ඒ මුවාවේ ආශ්‍රවයෙන් කරන්නේ ඉතින් ඉස්ලාම ඒකදී පෙන්වන්නේ දර්ශනා පහ තබා පීයත් එක පෙරේදත් ඒක සාකච්ඡා කරා. ඒකෙදී සරුවචනාංශයේ සීළු ආශ්‍රවයන් පොදු ලකුණක් පෙන්නනවා. ඥානතෝ භික්කවේ පස්සතෝ ආශවාණං කයං වදාමි න අජානතෝ න අපස්සතෝ කිය. මානේ මේ ආශ්‍රවයන් පිළිබඳ වැඩේ ඒක දක්නා වූ ඒක දන්නා වූ කෙනාට විතරයි අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඒක තාම දැකලා දන්නගෙන අඳුරගෙන නැති කෙනාට කවදාකවත් ඒක පිළිබඳව ශකිල්ල දැනගන්න හම්බ වෙන්නේ. ඒකේ යාන්ත්‍රණය දැනගන්න හම්බ වෙන්නේ. ඒකේ සමීකරණය දැනගන්න හම්බ වෙන්නේ. ඒ නිසා ආශ්‍රව ධර්ම දැක දැන ගැනීම ඉතාමත්ම වැදගත්. හරියට වැදගත් රෝගයක රෝග නිర్ణයක් වගේ. නිකම් බෙහෙත් දීලා හරියන්නේ නැහැ. ලෙඩාගේ රෝග ලක්ෂණ වලට බෙහෙත් දීලා හරියන්නේ නැහැ. නිర్ణය කරේ නැත්නම් විශේෂම සංකීර්ණ රෝගවලදී. අන්න වගේ හරියටම ඒ ආශ්‍රවය දැන ගැනීම දසන පහතබ්බ ආශ්‍රවවලදී ප්‍රධාන වෙනවා. නමුත් සාකච්ඡා කරලා බලනකොට අනිකෝ සියලුම ආශ්‍රවයන් වලදී මේ මේ වගේ තැන්වලදී මේ මේ විදියට මේ ආශ්‍රව මෝදු වෙනවා ගලනවා ඒවා එතන එතන දැක දැන ගැනීම පවක්වත් කාලකන්නිකමක්වත් අත්කිරමතාන යෝගයක්වත් නෙවෙයි අනිවාර්යයෙන් මේක දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ තමයි යෝ වර්ග කරලා කොටාශ කරලා ඒකයකට අවශ්‍ය බෙහෙත් දෙන්න පුළුවන් වෙන්නේ. ඉන් දසන පහතබ්බ ආශ්‍රව විස්තර කරනකොට යෝනිසුමනස්කාර අයෝනිසුමනස්කාර කියන නුවණින් සලකා බැලීම සහ නුනුවණින් සලකා බැලීම කියලා එකම සංසිද්ධියට සත්පුරුෂයා විසින් නුවණින් සලකා බැලලා ආශ්‍රව නොයනා තාලට කටයුතු කරන අතර අසත්පුරුෂයා ඒ ක්‍රමවේදය දන්නේ නැති නිසා අනේ මට මේ පිටින් ආශ්‍රභාවනේ අසවලා මෙහෙම කරුවානේ ඒ නිසායි මට මෙහෙම වුනේ කියලා ඒ ආශ්‍රව පිළිබඳව ඇතුලින් හට ගන්න දේවල් පා දන්නෙත් නැහැ ඒ විලාට නුනුවණින් කටයුතු කරලා අවසානයේ ආශ්‍රවරැල්ලට අහුවෙලා අර විදිහට <clears throat> නිරේගාමිනී പ്രേත විශේෂයට තිරිසන් යුනිට වැටෙන. ඉතින් යෝගාවචරය කරන්නේ ඒ ආශ්‍රව ආශ්‍රවයෙන් දැනගන්න එකයි. ඒකල ඒ වගේ බේරීම සඳහා, ඒ වගේ වෙන්වීම සඳහා ප්‍රයත්න කරනවා. ඒ ප්‍රයත්න කරනකොට ඉස්ලාම තමන්ට හම්බ වෙන්නේ මේ සෑම සිද්ධියක් කරාම මම එනේ ගොඩ නැගෙන හැටි මේ මම කියන මුල කුඤ්ඤ වදින හැටි ඒක දෘෂ්ටි ස්වරූපයෙන් අවිද්‍යා ස්වරූපයෙන් අපි ලෝකෙ මනින්නේ මේ මම කියන කුඤ්ඤ මැද ඉඳගෙන ඒක මධ්‍යස්ත කරගෙන නමුත් ඒ නිසා අපිට පේන්නේ වපර දැක්මක් නමුත් මම දිහත් පිට විදියට බලනකොට පිට කෙනෙක් විදියට බලනකොට ආශ්‍රව පිළිබඳව මේට වැඩිය හොඳ සමීප සහෘද මිත්‍ර ස්වරූපෙන් දැක දැන ගන්න පුළුවන් ඒක ඉතා වැදගත්. එතකොට ඉස්ලාම නැතිලා යන්නේ සක්කාය දිට්ඨිය කියන දිට්ඨියමයි. ඉතින් අපි දෘෂ්ටින් පිළිබඳව මිත්‍යා දෘෂ්ටින් පිළිබඳව කොච්චර හයියෙන් කතා කරත් භාවනා කරනකොට ලේසියෙන්ම ගලවන්න පුළුවන් දෘෂ්ටියම තමයි. ඉස්ලාම ගලවෙන්නේ දෘෂ්ටිය තමයි. ඉතින් ඒක නිසා ඒක හැක්කක් කළ හැක්කක් කියන එකේ සංඥාවෙන් කටයුතු කරනවා. ඊගාවට විචිකිච්ඡාව මේ සැකය මේ අපි ළඟ තියෙන හැම ප්‍රභවයක්ම නුහුරට යොදවනවා. සර්පෙක් වලිගෙන් ඇල්ලුවා වගේ. නිසා සැක නැතුව වැඩ කරන ඒ අවික්ක ප්‍රසාදේ නැත්නම් නොසලින ශ්‍රද්ධාව ඇති වෙන්නත් සිද්ධියක් දිහා <clears throat> හැකි සංඥාවෙන් බලන එක අදිෂ්ඨාන ශක්තියෙන් යුක්තව බලන එක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම සීලබ්බත පරාමාස කියලා මේ නිවන් දකින්න අවශ්‍ය කරන මූලික සිල් ටික පැත්තක තියේදී මොනවදෝ දේවල් වගේ කල්පනා කරගෙන තමන් පහත් කෙනෙක් විදිහට සලකගෙන අර හැකි සංඥාව නැති කරගෙන <clears throat> සදාචාරවාදී සදාචාරාත්මක මිනුකෝදුලි මැනගෙන මේ ලෝකයේ අතර අනවශ්‍ය ප්‍රශ්න රාශියක් ඇති කරන තියෙනවා. භාවනා කරන එක කවදාකවත් ඒ වැරදි සීල වෘත සලකන්නේ. ඊට අවශ්‍ය කරන දේ විතරයි හොයාගන්නේ. ඒක ඔය කියන තරම් අමාරු. ඒකේ අවශ්‍ය කරලා තියෙන්නේ අදට වැඩිය හෙට හොඳ සීලයක් තියෙන එක විතරයි. සීලය අදි සීලයක් බවට නිතරපත් වෙනවා නම් ඒක හොඳටම ඇති යෝගාවචරයට යනවා. අන්නේ විදිහට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදි කියන ඒ වැරදි වලින් අයින් වීම දැක දැන ගැනීමෙන් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ යෝගාවචරයට සංවරා පහතබ්බා ඉන්ද්‍රිය සංවරය පිළිබඳව හැඟීමක් ඇති වෙන්නේ. අර සීලයේ පිළිබඳව ප්‍රමාණකරණයක් කරන්නේ නැති කෙනාට කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් ගෝචර වෙන්නේ නැහැ. කරන්නත් බෑ. ඒක නිසා මේ වැඩේට අවශ්‍ය කරන සීලය මේකයි. ඒ ටික දැනගෙන හරියට රකින්නකොට සීලයට උපකාර කරන්න ආව ඉන්ද්‍රිය සංවරය ආසන්න කාරණා වෙන ඉන්ද්‍රිය සංවරය අනිවාර්ය වෙනවා. ඉන්ද්‍රිය සංවරකින් තොරව සීලයක් රැකෙන්න බෑ. ඒක නිසා සීලය රැකෙන්න ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. ඒ නිසා ඉඳුරන්ට එහෙම නැත්නම් ඇහැට කනට දිවට නාසයට කයට යම් රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් හැපෙන හැම වෙලාවෙදීම ශක්ති ප්‍රමාණයෙන් ඒ මතින් අනිවාර්යම වගේ පහළ වෙන මේ මනාපමනාප දෙක පිළිබඳ අවධියක් ඇති කරගන්න. එතකොට ඒ කෙනාට තේරෙනවා ඇහැට රූපයක් ගැටෙනවා කියන එක කැමරාවට ෆොටෝ එකක් නැත්නම් දර්ශනයක් යොමු වීමක් පමණයි. ඒ වගේම කන සද්දයක් ඇහෙනවා කියන එක ප්‍රතිගත කරන යන්ත්‍රයකට සද්දයක් වදිනවා කියන එක පමණයි. ඉතින් ඒ වගේ කවදාකවත් මනපමනාවේ පහළ වෙන්නේ නැහැ. කැමරාව කවදාකවත් මනපමනාවේ පහළ වෙන්නේ නැහැ. ප්‍රතිගත කරන යන්ත්‍රයක් කවදාකවත් මනපමනාවේ පහළ වෙන්නේ නැහැ. ඉතින් අන්න වගේ මේ Tamange මේ ඉන්ද්‍රියන් පහළ වෙනකොට මනපමනාවේ පහළ නොවි හිටින්නේ ආන් ඒක දැනගත්ත දවසේ ඒ යෝගාවචරය මේ ගැඹුර එහෙම නැත්නම් ත්‍රි පිටිපස්සේ යන සෙල්ලම දැනගන්නවා. ඉතින් එතෙන්දී ਸਰවචනාංශේ නොකිය කියනවා ඒ පහළ වෙන අමනාපමනාපයේ රූපයක් තිබුණත් නැතත් දෙකෙන්ම පහළ වෙන්න පුළුවන්. ඒක ඇතුලෙන් පිටතට යන එකක්. ඉතින් එහෙම නැත්නම් හිත රූපයක් හිතාගෙන ඒ අනුමනාපමනාපේ පහළ වෙන්නත් පුළුවන්. ඒක තමයි හීනේදී සිද්ධ වෙන්නේ. හීනේදී Tamanට ඕන දෙයක් Taman හිතා ගන්නවා ඊට පස්සේ ඒකට කේන්ති ගිහිල්ලා හීනේ නැගිටට පංචත් හිත රිදිලා. එහෙම නැත්නම් මේ මත් වීමකදී වගේ වෙනවා. ඒ නිසා ඒ ඇතුලේ මනාපමනාප පිළිබඳ ඔද්දල් ගතිය තියෙනකන් පිටින් එන ඕනම දෙයකින් අපි අර ඒ ආස වලින් මේක පොඟවලා සම්පූර්ණ වෙනස් චිත්තයක් හදාගන්නවා. ඒ නිසා සර්වචනාංශයේ විශේෂම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී හරි සුවිශේෂී සූත්‍රයක් ඒකෙදී භාවනා කරන කෙනා එහෙම නැත්නම් සෝවන් වෙච්ච කෙනා දරහතන් වහන්සේ මේ ප්‍රශ්නයේදී මුණ දෙන හැටි චරවත්‍යංශේ පැතිකඩ තුනකින් පෙන්ලා දෙනවා භාවනා කරන වෙලාවේදී ආශ්‍රව සංවරය පිළිබඳව ඉන්ද්‍රිය සංවරය පිළිබඳව උනන්දු වෙන පුද්ගලයා ඒ රූපයක් දකින්න පාරයක් පාස සද්දයක් අහන වාරයක් පාස ඒ අනුව පහළ වෙන මනාප අමනාප හෝ මනාප මනාප දෙකෙන්ම යුක්ත මධ්‍යස්ථ ඒ හැඟීම මැනීම විනිශ්චය පිළිබඳ සැලකිලිමත් එතකොට චක්කුණ රූපන් දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං ඉතින් මේක ලෝක විශ්වගත තත්වයක් ඇහැට රූපයක් හමු වුණා නම් මුලිච්චුණා නම් ආපතගත වුණා නම් අනිවාර්යයෙන් මේක මනාපේ හෝ අමනාපේ හෝ මනාපමනාප කියන මඳහත් බව ඇති කරනවාමයි ඒකට තමයි පෘථග්ජන හිත කියලා කියන්නේ. අන්නේ දකින රූපය හෝ ඒ රූපය ගොදුරු කර ගන්න ඇහැ පිළිබඳව හෝ පමනොවි ගැඹුරක් දැකලා විනිවිදලා මේ රූපයට ඇහැ ගැටීම ඇහැට රූපේ ගැටීම නිසා පහළ වෙච්ච මනාබමනාපේ දැක ගන්න පුළුවන් මට්ටමට යෝගාවචරයා ගැඹුර දකින්න වෙලාවදී මේකට විපස්සනාව කියලා කියන්නේ මෙන්න මේ විනිවිද දකින්න දැක්ම අන්නේ විපස්සනා පාලු වුණාට පස්සේ ඒ යෝගාවචරය කටයුතු කරන්නේ බාහිර රූප ගැනවත්වත් ඇහි සංවේදී භාව ගැනවත්වත් නෙවෙයි ඒක ගැටීම නිසා ඇතිවෙච්ච මනාපමනාප දෙක ගැන ඒක නිසා ඒ උපදුනා වූ මන අපේ වේවා උපදුනා වූ අමනාපේ වේවා උපදුනා වූ මනාපමනාපේ කින මඳහත් තත්ත්වේ වේවා ඒක ගැන කල්පනා කරනවා මේ uppanna මනාපේ මේ uppanna මනාපේ මේ uppanna මනාපමනාපේ අට්ඨියති හරායති ජගුච්ඡති ඒක ගැන ලැජ්ජාවට වෙනපත් වෙනවා දුකටපත් වෙනවා පීඩිත තත්ත්වයටපත් වෙනවා ඒතන් සන්තං ඒතම් පනිතං එද්දං උපේක්ඛා කියලා මේ ඇතිවෙච්ච අලුත් කුෂ්ඨේ මේ අලුත් අලුත් හීරණ ගතිය ඉද්දෙන ගතිය වෙනුවට අනේ ඊට ඉස්සලා තිබුණ උපේක්ෂාව ඊට වැඩිය හොඳයි කියලා අර මතුවෙච්ච මනාපමනාප දෙක පිළිබඳවයි මානසිකාරය යොදවන්නේ. සංවරය යොදවන්නේ. ඒක නිසා ඒ පුද්ගලයා යම් ආකාරයකට මේ කියන උපදේශයේ හිතට වදගත්තොත් ඒ පුද්ගලයා දැකපු රූපයට දොස් කියන්නේ යන්නේ අසභ්‍ය රූපයක් කියලා. දැකපු ඇහැට දොස් කියන්න යන්නේ නැත්නම් කිම් මගේ ඇහැ හොයන්නෙම මේ කුණු කන්දල් කියලා. ඒ වෙනුවට මතුවෙච්ච මනාපය සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඇත්තට පුතඥය කල්පනා කරන්නේ සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්න මේක සංකතයක් නිසා හටගත් දෙයක්. ඇහි ඇඟේ තිබුණ එකක් නෙවෙයි. ඇහැට රූපේ වැදීම නිසා හටගත් දෙයක්. ඕලාරිකයි බොහෝම හොඳට දැක ගන්න පුළුවන් එක. ඒක අල්ලා ගන්න පුළුවන්. පටිච්චසමුප්පන්න මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. මේක ඕනම කෙනෙකුට ඒ අදාළ හේතුව තියෙනවා හට ගන්නවයි කියලා ඒතන් සන්තන් ඒතන් පණිතන් යද්දන් උපේක්ඛා ඊට වැඩිය හොඳයි මේ ඒ වෙනුවට තිබිච්ච උපේක්ෂා. ඒක නිසා එහෙම ඉන්දිය සංවරය පිළිබඳව සැලකිලිමත් වෙන යෝගාවචරයෙක් කානිවල් එකට ගියාම ශබ්ද තියෙනවා රූප තියෙනවා ගඳ තියෙනවා රස තියෙනවා පහස තියෙනවා ඒක නිසා ඒවා පිළිබඳව ගිනුම් තබා ගන්න ගියොත් මේ රූපෙන් මේ ශබ්දෙන් මේ ගඳෙන් මේ රසෙන් මේ පහසෙන් පණින හැටි ඒ පිස්සු ඇදිච්ච රිලෙවෙක් වගේ අත්ෙන් අතට පයින්න ඒ වෙනුවට ඒ යෝගාචර දැනගත්තොත් මෙතන නම් ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා මම ඒ සංభాෂණයෙන් එහෙම නැත්නම් ඒ සනකෙලියෙන් පැත්තකට වෙලා අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා එක පැයක් ඇස් දෙක වහගෙන ඉන්නවා කියන්නේ මොන්න තරම් සාන්තියක්ද එක පැයක් ඇස් දෙක වහගෙන ඇහෙන් එන මේ දොර වහලා හරියයි කියලා කියන්නේ දෝරාවල් කරන හය පැත්තකින් උල්පතකින් පිරෙන වැවකට එක උල්පතක් වහලා ගියා. ඊට පස්සේ මේ ශබ්ද ඇහෙන්නේ නැති තැනකට යන්න පුළුවන් නම් තවත් එකක් වහලා ගියා. ගන්ධ පිළිබඳව රස පිළිබඳව උනන්දුවක් නොවේ. මේ බයක් වාඩි වෙලා හිටියනම් ඒකෙන් කිසිම ආසව ගලන්නේ ඒක නිසා ගලනවා නම් කරන්නේ ස්පර්ශයේ වායු පොට්ටබ්බ ධාතුව හුස්ම වශයෙන් හැපීම නිසා හෝ වෙන දණක හුලං වදින්න නිසා හෝ කකුල වේදනාවක් නිසා හෝ මොනවා හරි දෙයකින් මේ දැන් මෙන්න මෙතනයි ආශ්‍රව ගලන්නේ අන්නේ ආශ්‍රව ගලනකොට මේ දීර්ඝ ආශ්වාසය හොඳයි කෙටි ආශ්වාසය හොඳ නැහැ නැත්නම් කෙටි ආශ්වාසය හොඳයි දීර්ඝ ආශ්වාසය හොඳ නැහැ කියලා මේ හුස්ම පිළිබඳව මනින්න යන්න එපා මනිනවත් එක්කම ආශ්‍රව පටන් ගන්නවා ඒ නිසා හුස්ම වෙනකොට මේ දීර්ඝ නම් දීර්ඝ බව දැනගන්න කෙටි නම් කෙටි බව දැනගන්නවා මනින්නේ මනිනවා කියන්නෙම කැමැති වෙනවා කියන්නෙම ආශ්‍රව දොරටුවක් ආහනේ නිසා ඒ යෝගාවචරයට පුළුවන් වුණා නම් එක දිගට හුස්ම රැලි 10ක් දකින්න අපි හිතමු චිත්තක්ෂණ චිත්තවිදි 10ක් කියලා චිත්තවිදි කියන එක මනින්න පුළුවන් දෙයක් නෙවෙයි මේ උපමාවට ගන්න. එතකොට මේ 10 විශ්වාසයි ආශ්‍රව නැහැ. එතකොට අනිත් පැත්තෙමුත් විශ්වාසයි ඇහෙන් නැහැ, කනින් නැහැ, නාසයෙන් නැහැ, දිවෙන් නැහැ එන්න පුළුවන් මේ ඇහෙන් ආශ්‍රව ප්‍රසවාසයෙන් විතරයි. අනේ මම ඒක මේ තප්පර 10කට චිත්තවිදි 10කට නැත්තම් හුස්ම රැලි 10කට රැක්කා කියලා. හරියට මේ මහා සාගරයක් වගේ තියෙන ආශ්‍රව සාගරේ පුංචි වියලි දූපතක් හදාගත්ත වෙනවා. ප්‍රයත්නේ භාවනාවේ හදාගත්තොත් ඒ යෝගාවචරයට බුදු කෙනෙකුට හැර යෝගාවචර කවදාකවත් තේරෙන්නේ මේ තප්පර 10 මේ චිත්තක්ෂණ 10 නැත්නම් මේ හුස්ම රැලි 10 Taman දිනපු දිනිල්ල. ඇහැ අරගෙන කාණිවලක හිටියනම් කොච්චර දේවල් වෙන්න තිබ්බද? කන අරගෙන සද්ද තියෙන තැන කියන කොච්චර දේවල් වෙන්න තිබද ගන්ධ රස පහස ඒ නිසා මම මේක ආරසා කෙරුවා ඊ ආරසා කරපිලාදී මම මෙච්චර ආශ්‍රතෝගයක් ඉපදෙන්න ඉඩ තිබුණු ආශ්‍රතෝගයක් වළක්වාගත්තා කියන එක යෝගාචරයට තේරෙන්න නම් මං හිතන්නේ අනාගාමිවත් වෙන්න වෙයි මම මේ භාවනා කරපු එකෙන් වෙන මොනව නොලැබුණත් අඩු ගන්න මේ වෙලාවේදී මේ දෝරේ ගලන ආශ්‍රව ධර්ම ටික නතර කරගන්න පුළුවන් නම් වෙන මොනම ක්‍රමයකින්වත් කරන්න ඉතින් ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ හුඟ දෙනෙක් මේ මේ භාවනා කරලා ප්‍රතිඵල හම්බුන්නේ නැහැ කියලා දඟලන්නේ. ප්‍රතිඵල හම්බෙන දේවල් වලට දුවන්නේ ඒ ආශ්‍රව වලින් හම්බෙන කුච කැවිල්ල නිසා, ඉද්දෙන ගතිය නිසා, ඒකෙන් හම්බෙන පහස හොයාගෙන යන්නේ. ඒ පහස නැහැ කියලා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඒකලි වල අපි හිතු මෙහෙම කරෙන්න ඕන ඕන සද්දයක් ආවා. සද්දයක් ඇහිසි ගමන් කේන්ති ගියා. එහෙම නැත්නම් සද්ද ගැන කේන්ති ගියා. ඒකට ඒ යෝගාවචරයට පුළුවන් නම් සද්දෙත් අහන ගමන්ම ආ මට අමනාපේ පහළ වුණා. මේක මේ සත්‍යයක් කාණ්ඩ වැදීම නිසා හටගත්ත සංකත ධර්මයක්. ඒක බොහොම ඕලාරික හොඳට තේිනා මේ රූපේ මට සිද්ධියක් උනේ සිද්ධිය නිසා මට තරහ ආපු නිසා සද්දේ ඇවිල්ලා තරහ ආවේ නැත්නම් මට ආනපන දිගේ යන්න තිබ්බා. යන්න බැරි සිද්ධිය නිසා මට තරහ ආපු නිසා ඒ තරහව ඕලාරිකව දැක් ගන්න පුළුවන්. හැබැයි ඒක මම හිතලා මෙතන වාඩුනේ සද්ද වෙන්නව කියලාවත් හෝ තරහ බලයන් කියලා නෙවෙයි. ඒක හේතුඵල ධර්මයක්. දැම්මට හේතුඵල ධර්මය ආනාපානිය හදාගත්ත සතිය හරහා ශද්දෙන් ඇතිවෙච්ච द्वේෂය දැක ගන්න පුළුවන්. තාම කෙලෙස් තමයි, තාම ආශව තමයි. නමුත් ආශව කොටුකල දැක ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ යෝගාවචරය ඒ ශද්ද දිහා විශේෂයෙන්ම ශද්දින් ඇතිවෙච්ච ආශ්‍රව දිහා බලන්නේ සංකතං, පටිච්චසමුප්පන්නං, ඕලාරිකං, ඒතං සන්තං, ඒතං පණිතං යජ්ජං උපේක්ඛා ආන්නේ විචිත භාවනා කරගෙන යනකොට ඒ යෝගාවචරයට මේක ධ්‍යානයක්ද මේක මාර්ග ඥානයක්ද මේ නාම රූප පරිච්ඡේද ඥානයද මොන්නම ගැටළු ප්‍රශ්නයක්වත් ඕනේ මේ වෙලාවේදී මගේ චිත්ත ප්‍රවෘත්ති පිරිසිදුයි. මගේ චිත්ත ප්‍රවෘත්ති තිබුණු එන්න තිබුණ කෙලෙස් වළක්කලා තිබුණා මිස මනින්න ගියොත් තෝරන්න ගියොත් අනිවා අනවශ්‍ය මේ කෙලස් තොගයක් එන්න ඉඩ තියෙනවා. ඉතින් මම ඒකයි කියන්නේ මේ ඒකට යන්න භාවනා කළ සෝවාන් උනත් සෝවාන් භාවයේ කොච්චර ඇසුරු කරත් අර තේරෙන්නේ මේ හිත කෙලස් වලින් බේරගෙන තබා ගැනීම සඳහා අපි කරන ප්‍රයත්නය. ඉතින් අපේක්ෂා කරනවා මට ධානයක් කරනවා මට මේලා බුද්ධානුස්සතිය වැඩුවා නම් හොඳයි මම මෛත්‍රී වැඩුවා නම් හොඳයි මම අනිච්ච දුක්ඛනාත් වැඩුවා නම් හොඳයි අසුභ වැඩුවා නම් හොඳයි කියලා මේ මොනවද ඕඉල්ලනවා. අච්චරර පේසු චිත්ත ප්‍රවෘත්ති තියේදී මොනව දැම්මත් ඇහැට කුණක් වගේ තමයි. මොනව දැක්කත් ඇහැට දැම්මත් කැවෙනවා. ඒ නිසා මේ පිරිසුදු චිත්ත ප්‍රවෘත්ති හම්බ වෙනවනම් උපේක්ෂාව බලාපොරොත්තු වෙනවා අන්නේ බලාපොරොත්තුව නිසා ඒ ඒ ඒ චිත්ත tattve නිසා ඒ යෝගාචරයේ මේ හික්මීම නිසා මේ යෙදීම නිසා යෝගාචරයට තේරෙනවා පුළුවන් තරම් අරමුණු කොච්චර ආවත් ඒ අරමුණු පිළිබඳව විනිශ්චය කරන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒ වගේ බේරිලා කටයුතු කරන්න ක්‍රමයක් තියෙනවා අරමුණු කොච්චර බරපතල වුණත් අරමුණු කොච්චර කාම දනවන සුළු එකක් වුණත්, ද්වේෂ දනවන සුළු එකක් වුණත්, තමන් ක්‍රමේ දන්නවනම් බේරෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට මේ යෝගාවචරය කවදාකවත් බාහිර පරිසරයේ කාම දනවන මට රූප නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ද්වේෂ දනවන සද්ද නොවේවා කියලා ප්‍රාර්ථනා කරන. එයා කල්පනා කරන්නේ රූප තිබිච්චාවයි. ඒ රූපේ දකින්නකොට මගේ හිතෙන් පහළ වෙන්නා වූ ආශ්‍රවයෙන් එක නතර කරගන්න පුළුවන් නම්. ඒ නිසා සර්වචනාංශේ මේ මේ නිබ්බේධික සූත්‍රයේම තමයි කාම පිළිබඳ කතා කරනකොට මම එදත් මතක් කරේ ඒකයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියන මේ Taman ඒ ආශ්‍රවයන්ට ඇති කැමැත්ත සංකල්පයට ඇති කැමැත්ත මිස නතේ කාමයානි චිත්තානි ලෝකේ ලෝකයේ තියෙන විචිත්‍රත්වය නෙමෙයි කාමයේ කියන්නේ ලෝකයේ තියෙන විචිත්‍රත්වයට ආර්යයන් වහන්සේලා කියන්නේ කාම ගුණ කියලා. කාමේ කුප්පන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් ඒ පුද්ගලයාගේ ඇතුළත මේ තියෙන ආශ්‍රව තමයි ප්‍රශ්න වෙන්නේ. නිතේ කාමයාන චිත්තානි ලෝකේ. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ තමන්ගේ සංකල්ප ආශ්‍රයන්තිද ආශාව තමයි මේ තුන කාම වෙන්නේ තිත්ත තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ ඊ ලෝකේ විචිත්‍රත්වය එහෙම තිබිච්චාවයි අතෙත්ත දීරෝ විනේති චන්දා ඒක බාහිර ලෝකේ හදන්නේ නැහැ තමන්ගේ හිතේ ඒවා දකින්නකොට මතුවෙන මනාපමනාප දෙක තමයි විනේනේ කරන්න යන්නේ ඒක තමයි කීකරු කරගන්න හදන්නේ ඒක තමයි ධීර පුරුෂයාගේ හැටි අනිත් එක නෑ ලෝකෙ මට්ටම් කරන්න හදනවා. ලෝකෙ සබ්බේ කරන්න හදනවා. ලෝකේ කාම වස්තු නැති කරන්න හදනවා. කොච්චර කාම වස්තු නැති කරත් තමන්ගේ ඇතුලේ ඔද්දල් වෙන ගතිය තියෙනවා නම් හිතාගෙන හරි බලන්න. ඒ නිසා සර්වචනන්සේ පෙන්වන්නේ මේ වගේ සංවරයේදී ඇතුළත. ඊට පස්සේ යම් දවසක මේ යෝගාවචරය මේකින් කරලා කරලා ශික්ෂණයකට ආවොත් එයාට මේ මතුවෙන uppannam manapam uppannam amanapam uppannam manapamanapan කියනකොටම ඒකට ලැජ්ජිත පීඩිත දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. එතකොට කියනවා සේක පුද්ගලයෙක් කියලා. ඒ කියන්නේ හොඳටම හික්මීම ඇටුවම් බහලා ඇඟට වැදිලා උපදින මනාපේ අමනාපේ මනාපමනාප දෙක අට්ඨියති හරාචි ජගුච්ඡති. ඒක දුකක් කරගන්න වෙනවා යාට. පීඩාවක් වඩපත් වෙනවා ලැජ්ජා වෙනවා. අනේ මෙච්චර කරලත් මගේ හිත මේ කාම වස්තු එනකොට මනාපමනාප පහළ වෙනවා. පහළ වෙන මනාපමනාප පිළිබඳව ඉස්සර වගේ සැපසොයා යන ගමනක් නෙමෙයි තියෙන්නේ මේ ඇබ්බැහි වෙච්ච හිත කොච්චර විනයන කරන්න ගියත් නැවත නැවතත් මේ මනාපමනා පහල කරනවා කියලා ඒ පහල වෙන මනාපමනා පිළිබඳව අට්ටි යති හරායති ජිගුච්ඡති ව පිළිබඳව දුක්ඛිත පීඩිත ලැජ්ජිත තත්වකටපත් වෙනවා අන්න එතෙන්ට එනකොට ඒ යෝගාචරයට ඇහැට රූපයක් කනට සද්දයක් ගන්ධයක් රසයක් එනකොටම අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ හැම දෙයකදීම කාම මේ ආශාව ඇති වෙන කොනක් ඇති වෙනවා. ඒක නිසා ඒ එහික්මීමක් වශයෙන් රූප දැක්කට නොදක්කාසේ අන්දේ කුසේ කටයුතු කරන්න පුළුවන් නම් සද්දයක් ඇහුණට ඒක විනිශ්චය කරන්න කියලා මනින්ට කිරන්න කියලා කතා ගොතනවට වැඩිය නෑ වුණා වගේ ඉන්න පුළුවන් නම් ඒ වගේම ගඳක් රසක් පහසක් එනකොට නොදැනුණා වගේ ඉන්න පුළුවන් නම් හිතේ ධර්මතාවයක් එනකොට හිතක් නැති කෙනෙක් වගේ ඉන්න පුළුවන් නම් ආදි වශයෙන් හික්මීමක තියෙන උච්චතර අවස්ථාව තේරෙන්න නම් උපදින මනාපයක් අමනාපයක් පාසා ඒ අට්ඨියති හරායති ජිගුච්ඡති කියන ලැජ්ජිත පීඩිත දුක්ඛිත తත්වේ ඇතුම් බහින. එතකොට මේ පුද්ගලයා ඇත්ත වශයෙන්ම කවුරුත් කිව්වට නෙවෙයි හික්මන්නේ. ඒ කියන්නේ හොරහෙන් බලලා බැලුවේ නැහැ කියලා පෙන්වන්න හදලා හොරයෙන් බලන විදිහේ චාටුවක් නෙමෙයි කරන්නේ. ඇතුළතින්ම එන්න පටන් ගන්නවා. එතෙන් එන්නේ ආශ්‍රව ධර්ම දැකපු කෙනාට තමයි ආශ්‍රව ධර්ම දැනගත්ත කෙනාට තමයි. අන්න එහෙම ගිහිල්ලා යම් කිසි දවසක ඒ කෙනා රහත් වුණොත් ਸਰවචනාංශේ එයාගේ තියෙන ආශ්චර්යවත් ධර්මයේ පෙන්වලා දෙනවා අසිතිය. ඒ රහත් වුණාට පස්සේ ඒ කෙනාට පටික්කුල ජනක කියන්නේ නොදකින් කියන විදිහේ අපුල ජනක දෙයක් දැක්කොත් ඒ අපුල ජනක දේ දිහා යෝනිසුමනස්කාරයෙන් බලලා ඒකෙන් අපටිකුල සංඥාව ඕන්න මතු කරන්න පුළුවන්. ඒක ඇත්තටම බලනකොට අසුබ දර්ශනයක්, මුස්පේන්තු දර්ශනයක්, පිළිකුල් දර්ශනයක්. නමුත් රහතන් වහන්සේට ඕන පටිකුල සංඥාව, වටිකුල අරමුණකින් අපටිකුල සංඥාව ගන්න පුළුවන්. ඒ වෙනත්නම් අපටිකුල සංඥාව කරන බොහෝම ප්‍රියමනාප පිරිසෙකුට ස්ත්‍රී රූපයක්, ස්ත්‍රීකට පුරුෂ රූපයක් නැත්නම් කෑමක්, ඇඳුමක් වගේ දෙයක් එනකොට ඒදී අපටිකූලයි. නමුත් රහතන් වහන්සේගේ තියෙන 이르දිය තමයි ඒකේ තියෙන අසුවේ බලන්න. ඒකේ තියෙන පිළිකුල් ගතිය බලන්න පුළුවන්. ඒකේ මහර පාෂය දකින්න පුළුවන්. ඒකෙන් මතුවෙන ආශෝ දැක ගන්න පුළුවන්. ඒ නිසා පටික්කුලේ අපටික්කුල සංඥා අපටික්කුලේ පටික්කුල සංඥා. එතකොට පටි පටික්කුලේ අපටික්කුලේ දෙකේම අපටික්කුල සංඥා මේ විදිහට බාහිර වස්තුව මොකක් වුණත් ඉන්දියා සංවරේ කොච්චර දියුණුද කියනවනම් ඒ දකින්න දේ මොනවා කියාපාන්න හැදුවත් Taman ගන්නෙ Tamanට පාලනයක් යටතේ කැමැති දේ තමයි. ආන්න ඒ තරමට මේ ඉන්දියා සංවරයක් ඇති වුණාට පස්සේ තමයි රහත් භාවයටපත් වෙන්නේ. ඒක නිසා අර නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාත යනකොට නාටිකාංගනාවක් දිහා බලලා ඒ නාටිකාංගනාව බීලා නටන තූර්ය සද්දෙට නටනව දැකලා දකින්නකොටම ඇහැ ගැහිලා තියෙන්නේ මේක මාර පාෂා කියලා. මේක මායාව විසින් අටවන ලද උගුලක්. ඒ ස්වරූපයෙන් බලනකොට මේ නැට්ටුම පුදුමාකාර ජුගුප්සා ජනකයි. මේ පුදුම තැන ගැලපෙන්නෙත් නැහැ, වෙලාව ගැලපෙන්නෙත් නැහැ. මේ පින්නපාත යන වෙලාව මේවා කරනවා ඔක්කොම දකින්නේ නරකට තමයි. ඒ මොකද බලන්නේ ඒ ආශ්‍රව ඇති කරන සුල්ලේ නෙවෙයි. ඒක නිසා නාටකාංගනාවක් කියලා කියන්නේ නටන ස්ත්‍රියක් කියන්නේ පුරුෂයෙකුට ඉතින් බොහොම මනබඳන රූපයක්. නමුත් ඒකෙන් අපටිකුල සංඥාව ගන්න පුළුවන්. ඉතින් එතකොට පේන්න තියෙන්නේ මේ දර්ශනයේ ස්වාමීන් වහන්සේ නිදහස්. දර්ශනයේ ප්‍රියමනාපක වුණත් අමනාප අප්‍රියමනාප දෙයක් වුණත් Tamanට ඕනේ අදහස ඇති කරගන්න පුළුවන්. මේකට කියනවා 이르දිය කියලා. මේක අරහත් 이르දිය කියලා කියනවා. ඒක නිසා රහතන් වහන්සේ බාහිර ලෝක මට්ටම් කරන්න යන්නේ නැහැ. රහතන් වහන්සේ දන්නවා හදනනම් හදන්න ඕනේ ඇතුළත Tamanගේ ඡන්දේමයි කුසල කාම ඡන්දේම තමයි කීකරු කරගන්න ඕනේ. ඇහ කන දිවනාශය කීකරු කරගන්න ඕනේ. එතකොට මේවා නිකන් කැමරාවක් වගේ පටිගත කිරීමේ යන්ත්‍රයක් වගේ ආශව ගලන්නේ නැති මට්ටමේ නතර කරන්න පුළුවන්. ඉතින් එතකොට තමයි මේ මනුස්ස ජීවිතයේ හරියට විශාල සංකීර්ණ යාන්ත්‍රික අත්පොත හම්බුණා වගේ. දැන් දන්න බේබොත් මිරිකොත් මේක වෙනවා මේක විරුවත් මේක වෙනවා කියලා. ඇත්තට මනුස්ස ජීවිතය කියලා කියන්නේ ඉතාමත්ම සූක්ෂම යන්ත්‍රයක් අත්පොත නැතිලා තියෙනවා. අපි අරක මේක කරනකොට මෙහෙන් කෑ ගහනවා මේක මිනුවට එහෙන් කෑ ගහනවා මිරික මිරික ඉන්නවට මරණකම අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ කොයි බොත්තමෙන් කොයි එක වැඩ කරනවාද කියන්නේ. ඒ සර්කිට් එක අහුවෙන්නේ එහෙම නැත්නම් මේ වැඩ කරන පරිපතේ අහුවෙන්නේ සමීකරණේ අහුවෙන්නේ ආන්න අර වගේ ඉඳුරන් দমনයේ වෙච්ච දවසට තමයි. ඊට පස්සේ ඒ ඉඳුරන් দমনය කරගත්ත රහතන් වහන්සේ නමක් හෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ කියන කතා පෘථග්ජනයට බෙන්නේ නුහුරට. බුදුජනපෙන්නේ එහෙම වෙන්නේ කොහොමද මේ මේ ලෝකේ කාමයේ තියෙන කාම වස්තුවේ නේද කියලා අනිවාර්ය විවස්ථා හදනවා දැන් මේ මෙතන නිසනවනේ කාර්ක සභාවෙත් එක දවසක් කිව්වා මේ ඉහළට එන කාන්තාවන්ට පැත්තෙන් පළපු හැට්ටේ පළපු ඔන්න ලයිස්ට්ුවක් දීලා කිව්වා ඇඳගෙන ඉන්න එපයි කියන්නේ කියලා මම කෝ ඒක විලිලජ්ජයි මේ ඔය ලියන්න ඕනේ. මෙහි ඇවිල්ලි වල අතන බලපු ඇඳුම් මෙතන බලපු ඇඳුම් ඒක මාසෙන් මාසෙට ෆැෂන් මාරු වෙනවා. ඕන එකක් කරන ආපු දේ අනේ කාර්ක සභිකයා තරහ වෙලා ගියා යන්නේ. මේ ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැහැ කියලා. ඒ ඔක්කොම ලයිස්තු කරලා එයා කියනවා මෙවුවා මෙව ඇඳගෙන ඉන්න තහනම් කියලා දාන්න කියලා බෝඩ් එකට. ඉතින් මට හිතුණා මහත්තයෝ මේ කන්නාඩිජක මාරු කරපුවාම ඉවරයි ඔගේ ප්‍රශ්න කියලා. ඉතින් ඒ වුණාට එයා බොහොම අකමැති වුණා මේ සදාචාරයක් කියලා දෙන්න හදනකොට බාර ගන්නයි කියලා. ඉතින් ඒක නිසා ඒ සදාචාරවාදියා හැමදාම අර පිටේ වනේ තියෙන මීම පඳුරට බයයි වගේ එයාත් වනේ සනീപ කරන්න හදන්නේ පඳුර කපන්න හදනවා. පිටේ වනේ නැති මීම පඳුරේ රිංගනවා. බය වෙන්න දෙයක් නැහැ. ਸਰවචනසේ සඳහන් කළා තියෙනවා අතේ තුවාල නැත්තම් වසභාජෙන් අත දැම්මට මුකුත් වෙන්නේ නැහැ කියලා. අතේ තුවාල තිබුණොත් විතරක් වසභාජෙන් අත දැම්මොත් අත දිගේ විශ යනවා. ඒ නිසා මේ බුද්ධ ආචෝත්‍රමයන් වහන්සලා පෙන්වනේදී මේ গুপ্ত දෙයක්වත් බය කරන්න කරන දෙයක්වත් නෙවෙයි. ඒ ක්‍රමික පුහුණුවක් හරහා ගියොත් මේ ඉන්ද්‍රයන් යම් ප්‍රමාණයක দমনය කරන দমনය කරන ගියොත් බාහිර රූපෝලින් යා කුප්පන්න තියෙන ගතිය නලවන්න තියෙන ගතිය නොමග යවන්න තියෙන ගතිය නැති වෙන නිසා තමයි ਸਰවචනාංශයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී අකුප්පාමේ චේතෝ විමුක්ති කියන පදේ සඳහන් කරුවේ මගේ හිත තවදුරටත් කාටවත් කුප්පන්න බෑ මොනම කෙනෙකුටත් මාව කුප්පන්න බෑ ඒ වෙන කෙනෙකුට කුප්පන දේවල් ඇවිල්ලා ඒ නර නාටක පෙන්නුවාට 18 සම්නි පෙන්නුවාට රහතන් බෑ ਸਰවචනාංශයේ දන්නවා මගේ හිතේ පහළ වෙන ආශ්‍රව පිළිබඳව මට පාලනයක් තියෙනවා කියලා ඒ නිසා ආශ්‍රව සහිත කෙනා කුප්පයක් කුප්පේ කියලා කියන්නේ කිපෙන. මොන හරි වෙන ඒක හරියට කියනවා නම් රිමෝට් කන්ට්‍රෝල් එකකින් මේ පාලනය කරනවා. ඕනම කෙනෙකුට පුළුවන් ඕනම කෙනෙකුගේ කාමයේ අවසන්දී කාම දනෝන හිතවිල්ල රූපයක් පෙන්වනකොට එයාට කාමේනවා. නමුත් ඉන්දිය දමනය කරනවා කියලා කියන්නේ එහෙම දෙයක් ආවත් ඒකේ තියෙන අසුබේ බලන්න පුළුවන්. එහෙම නැත්නම් බලුකුණක් අසුබ දෙකක් දැක්කත් ඒකේ තියෙන අපටිකුල භාවය බලන්න පුළුවන්. මේ ගතිය හැම කෙනෙක් තුළම <clears throat> ප්‍රතිශතයක් තියෙනවා. හැම කෙනෙක් ළඟම තියෙන ප්‍රතිශතයක් වවලා. අහන්න ඒ වැවිච්ච වැඩෙන ප්‍රතිශතය විශ්වාස කරගෙන කිව්වොත් මිසක් අපෝ කවදාකවත් මේක කරන්න බෑ කියන හැඟීමට આવොත් කවදාකවත් චිත්ත බහනා කරන්න බෑ. මේ ඇතුලේ තියෙනවා <clears throat> මේ යන්ත්‍රයේ ඒ ඒ යන්ත්‍රයේ ওই විදිහට ප්‍රතික්‍රියා කරන්නේ යන්ත්‍රයේ ওই විදිහට කිපෙන්නේ මේ සભ્યත්වේ හරහා අපි ඉගෙනගත්ත සංඥා ටික නිසා. අපි අපි හැදිච්ච වැඩිච්ච පරිසරයේ හැටියට තමයි අපිට දේවල් සුබ අසුබ හරි වැරදි මංගල දුමංගල වශයෙන් පේන්නේ. හැදෙන පරිසරය වෙනස් නම් අගයන් ආඩබර සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක නිසා මේ මනින කිරණ ගතිය 6 4 තේරන වයසේ ඉඳලා ඉස්සරහට අපි එකතු කරගත්ත දැනුමක් වැරදියට පාවිච්චි වීම නිසා අපි මේ බාහිරයට දොස් කියලා බාහිරේ ආත්ම හදාගෙන බාහිර මිනිසුන්ට මේ දෝෂේ පවරලා එව්වා නැති කරන්න ගියවස්ත හදන ලෝකයක්. Tamange ඉන්දිය සංවරයට ගියොත් ඒක කෙලවරක් කරන්න පුළුවන්. ඒක බාහිරේ මට්ටම් කරන එක නිසා සාමාන්‍ය ආප්තෝපදේශයක් තියෙනවා. කටු ලෝකේ තියෙන නිසා මුළු මුළු ලෝකෙම හැමකින් වහනවට වැඩිය ලේසි උඹ සෙරප්පු දෙයක් දාගන්න කියලා. ගමන් සෙරප්පු දෙයක් දාපුවම යන යන තැන මේ සෙරප්පු ටික තියෙන තාක්කල් ලෝකේ කටු තියුණාට කමන්නේ නැහැ. නමුත් තුඟ දෙනෙක් හිතනවා නෑ නෑ මුළු ලෝකෙම හැමකින් වහපුවා නම් ලේසි කියලා. යකෙක් කරන්න බෑ. ඒ නිසා යෝගාවචරය මේ දියත් කරලා තියෙන සටන ඒ ආශ්‍රව එනින වෙලාවේ දැකගෙන දැනගෙන ඒවා පිළිබඳව ලැජ්ජිත වෙලා අන්තිමට බාහිරෙන් කාට හරි අවිල්ලිවල කුප්පන්න බැරි මට්ටමට දිනු කරගන්න එක තමයි මේ උස්සස්ම දිනුව වශයෙන් අපි සාසනය පෙන්වන්නේ ඒක සාමාන්‍යයෙන් ලෝකයා සලකන්නේ නෝන්ජල්කමක් සංගීතයේ රස නොදන්නා අමනේකි කියලා ඔය ඔටෝබයෝග්‍රැෆි වල ලියනවා සංගීතයේ රස නොදන්න අමනෙක්. එයාට තේරෙන්නේ නැහැ රස තේරෙන්නේ නැහැ කියලා. ඒ ඒ ඒ වෙලාවට මේ බොත්තම තදකරනට මේ පැත්තේ ඒ රාග කෙලෙස් ඇවිසුනේ නැත්නම් ඒ අමනෙක් තමයි. නමුත් හොඳ වෙලාවට අපිට කලින් බුදුහාමුදුරුවෝ පහළලා බුදුහාමුදුරුවෝ මේ ටික දේශනා කරලා තියෙන නිසා භාවනා කරගෙන යන්නේ කරාට හවුහරණක් තියෙනවා. ඒක නිසා ඒ බාහිර දේවල් අපි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා කියන එකක් නෙවෙයි. නමුත් මේ අපි හොයාගෙන යන පෙත බාහිර ලෝකෙට කවදාවත් අහුවෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේත් නැහැ කොහොමද මේ බේතලා ජීවිතය ගත කරන්නේ කියලා. ඒක නිසා මේ දස් ආශ්‍රව දැක දැනගත්ත කෙනාට කළ හැකි සූක්ෂම වැඩපිළිවෙලක් තමයි එක එක ඉඳුරන් අරා යම් අත්දැකීමක් ලැබෙනකොට එන මනාපමනාප දෙක පිළිබඳව සැලකිලිමත්ව සිටීමෙන් බොහෝ කල් සැලකිලිමත්ව සිටීමෙන් ක්‍රමයෙන් ඒ උපදින්න ඉඩ තියෙන ආශ්‍රව ධර්ම නොඋපදවීම පිණිස මේ ශිල්පය ඉගෙන ගන්නවා මේක සාමාන්‍ය වචනෙන් කියනනම් <clears throat> භවෙන් වැළකීමමයි කවදාකවත් පිනකින් මෙතෙන්ට යන්න බෑ මොනම පිනකින්වත් මෙතෙන්ට යන්න බෑ සූරකමකින් යන්න බෑ ඒ සූරකමක් තියෙනවනම් මෙතන තියෙන්නේ එන්න ඉඩ තියෙන අකුසල ධර්ම නොයීම පිණිස අරසා වීමක් මේක වෛද්‍ය ශාස්ත්‍රයේ පෙන්නනකොට කියන්නේ වෙදකම සහ හෙදකම කියලා. වෙදකම කියලා කියන්නේ ආපුලෙඩ රෝග රෝග ලක්ෂණ දුරු කිරීම. නමුත් ඒ වුණාට නැවතත් මේ පරිසරයට ගියොත් ආය ආසාදනය වෙන්න පුළුවන් නිසා පරිසරය සුද්ධ කරලා හෙදකමකින් ඒ රෝගියාට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දීම తాවකාලික වැඩන්නේ බොහෝ දුර යන දෙකක්. ඒ නිසා ਸਰවචන්නාංශයේ මේ ශාසනික ක්‍රියාවලිය වෙදකමක්ද හෙදකමක්ද කියන දෙකේදී ਸਰවචනසේ ඉස්සරහින් තියලා තියෙන ගරු කරලා තියෙන්නේ වැදගත් විදිහට සලකලා තියෙන හෙදකමයි. එන්න තියෙන කෙලෙස් නොයේම පිණිස කටයුතු කරන එක මිසක් ආ කෙලෙස් ආවට පස්සේ ඒකට පිළියම් කරන්න ගියොත් ඒක බොහොම తాවකාලික తాවකාලික හරියට රෝග ලක්ෂණ වලට වෙදකම් කරනවා මේ දෙක තමයි බටහිර වේදකමේ සහ ආයුර්වේදකමේ වෙනස බටහිර වේදකම හැමදාම මේ වේදකම ගැන සලකන හෙදකම ගැන නෑ බටහිර වේදකමෙන් පත්තියන්නේ මේ මේ බේත් පෙත්ත ගෙනියන්න කැමරට පස්සේ දෙක දෙක ගිලපුවාම මෙච්චර කාලෙකින් හරියනවා හැබැයි ආයතර කර ජීවන රටාවට ගියාම ආයෙලෙඩේ ආයෙ දවසක මතුවේ. ඒකට ප්‍රශ්න නැහැ. ඒක දොස්තරට ගානක් හම්බ වෙනවනේ. ආයුර්වේදයේ එමනේ ලෙඩාට කතා කරලා ලෙඩාගේ වාපිච්චෙන් සමනය කළා කියනවා මේක නාන්න නැතුව ඉන්න මේක එක්ක නෑමට පස්සේ මේක ගන්න නැත්නම් මෙහෙම මෙහෙම කරන්න කියලා එයාට ඉඟියක් දෙනවා පත්තියක්. ඒ පත්තියක් නිකන් පයිත්‍යයන් වෙලා තියෙන දැන් ඉංග්‍රීසි වේදකමේ. ඒව කතා කරන්න බෑ ඒක කරන්න බෑ මේ බේත පිළිල ඕන දෙයක් කෙරුවට කමක් නැහැ කියලා කරන්න හදනවා අන්තිමට වෙන්නේ මොකද්ද අර ලෙඩේ ඇටුවම් බහින එක තමයි ඉතින් මේ දෙක වෙනස මේ ਸਰවචන්නාංශය හොඳටම දැනගෙන තමයි මේ වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියන කතාව සලකලා තියෙන එතෙන්ද මේ සංවරා පහතබ්බා ආශ්‍රව මේක නොකලොත් එන්න තියෙන ගොඩාක් ආශ්‍රව ධර්ම නොයෙම පිණිස කටයුතු කරන්න නම් සංසාර පිළිබඳ පුදුමාකාර බයක් දැනලා තියෙනවා සංවේගය කියලා කියනවා ඒකට. ඒ වගේම එයින් ගැලවීම මගේ පරම යුතුයකම කියන ප්‍රතිපත්තිය ආපු කෙනාට තමයි සංවරය කියන එක ලැබෙන්නේ. අනිත් කෙනාට ඒක හිතෙන්නේ හිර කඳවුරක් වගේ. අනවශ්‍ය විදියට මේ ඉඳුරන් හිර කරගෙන ඉන්න මොකද්ද මේ කරන්නේ කියලා. ඒ ඇත්තෝ ඒක දකින්නේ මේ රසකාමීත්වේ නැතිකමක් විදියට. රසලෝලීත්වයේ දන්නේ නැතිකමක් විදියට. ඒ නිසා ਸਰවචනංශ චෝදනා කරලා තියෙනවා අරස රසෝ කියලා. රස දන්නේ බුදුහාමරෝ ලෝකේ තියෙන රස දන්නේ නැති කෙනෙක් අජගුච්ඡෝ මේ හැමදේම ජුගුප්සා කරන කෙනෙක් කියලා. අඛිරියවාදෝ යමක් නොකර සිටීම තල්ලු කරන කෙනෙක්. උච්ඡේදෝ දේවල් විනාශකේ කියලා. එනිසාරෝචනසේ ඒ චෝදනා කරනකොටම කියනවා එහෙම කියනවත් වටිනවා මගේ ධර්මයට හැබැයි උඹ ඔය කියන එක නෙවෙයි මේකෙදි මම මම විනාශකේ තමයි කෙලස් වලට ආශ්‍රව ධර්ම වලට මම jigupsa කරනවා තමයි උඹේ කියන ලෝකේ jigupsa කරනවා නෙවෙයි මේ ලෝකේ අපි අපායට ඇදගෙන යන මේ ආශ්‍රව ධර්ම jigupsa කරනවා මම අරසරසයි තමයි මේ එන මේ මනාපමනාප දෙක මම ලත්තනම අල්ල ගන්නවා අල්ලගෙනලා ඒ සඳහා එන්න තියෙන ආශ්‍රව නැතර කරන පැත්තෙන් කෙලස් නැතර කරන පැත්තෙන් මේක ඇත්ත තමයි කියන්නේ අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් මේ දර්ශනා පහතබ්බා සංවරා පහතබ්බා ආශ්‍රව දැනගත්තට පස්සේ පටිසේවනා පහතබ්බා කියලා සතුවචනංශයෙන් පෙන්නනවා තවත් ආශ්‍රව ධර්මයක් සායකට ප්‍රතිකර්ම ක්‍රමයක් බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා යම් යම් දේවල් මේ ජීවිතේ පාවිච්චි කිරීමේදී පාවිච්චි නොකළොත් හරි වෙහෙසටපත් වෙනවා දුකටපත් වෙනවා ඒ නිසා ඒව ප්‍රමාණය දැනගෙන පාවිච්චි කිරීමෙන් පාවිච්චි නොකිරීමෙන් ඇති වෙන වෙහෙස නැති කිරීම කියන එක පාවිච්චි කිරීම හරහා ආශ්‍රව දුරු කිරීම වශයෙන් පෙන්නනවා ඒකෙදී ਸਰුවචනස පෙන්වන්නේ මේ සිව්පසය චීවර පින්ඩපාත සීනාසන ගිලම්පස කියන එක මේ සිවුරක් නොදරුවොත් එහෙම නැත්නම් ගිහියේ ඇඳුමක් නොඇඳොත් ඒ එයා දැකලා තව කෙනෙකුට කාම ආශාව පහළ වෙනවා ශීත උෂ්ණ වළක්ව ගන්න බැරි වෙනවා මැසි මතුරුන්ගෙන් වෙන් වෙන්න බැරි වෙනවා වාත දරුණු වාතයන්ගෙන් වෙන් වෙන්න බැරි වෙනවා ඒ නිසා ලැජ්ජිත ස්ථාන වසා ගැනීමටත් මේ හේතු නිසා ඇඳුමක් අඳින්න ඕනේ ඒ ඇඳුම අඳින වෙලාවේදී පටිසංකායෝනසෝ චීවරම් පරිසේවාමි ආවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය විදිහට ඒ සිවුර වළඳන පාවිච්චි කරන හැම වෙලාවෙම මම මේ සිහිනුවණින් යුක්තව මේ සිවුර අඳිනවා නැත්නම් මේ ඇඳුම අඳිනවා ඊට පස්සේ ඒකේ ප්‍රයෝජනේ මතක් කරගන්න මේ කඳින්නේ මෙන්න මේක සඳහා යාවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය මේ සීත උෂ්ණ නැතිමටයි ඉරිකෝපීන පටිච්චාද නැත්නම් අන්තිමට ලයිස්ට් කියනවා වැදගත්ම දේ තමයි අනුන්ට මේක වසහාගෙන හිටියේ නැත්නම් හිරි ලැජ්ජ බය නැති වෙලා හිරිකෝපීන වෙන දේ පටිච්චාද නැත්නම් කියනවා. ඉතින් අද ඇඳුම් තියෙන ඇඳුම් මොහතර දිහා බලනකොට හිරිකෝපීන ස්ථාන වසනයක කරන්නේ හිරිකෝපීන ඖෂධනික. අද තියෙන ඇඳුම් මොහතර දිහා බලනද පෙන්නන්න වහන්න බොන ටික පෙන්නලා තියෙනවා. ඒකල අනිත් ටික වහනවා. ආනේ වගේ ඇඳුම් මොහතර තියෙන ලෝකෙක යම් කිසි කෙනෙක් මේ සිවුරක් වගේ දෙයක් ඇඳගෙන යනවා දැක්කොත් ඒ ඒ මිනිස්සුන්ට පේන්නේ මේ අත්කිලමතාන යෝගයක් එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන සමාජ ධර්ම වලට විරුද්ධව යamak විදියට. ඒ නිසා බුද්ධ ඥානච මෙහෙම දෙයක් පිළි සකස් කළා මේ වගේ දෙයක් කියලා නොතිබුණා නම් මේ මොස්තරේ නොකරන එකට අපිට දඩ ගහන්න ඉඩ තිබුණා. අපි අපි උසාවියට දාන්න ඉඩ තිබුණා. අපි ඒ මතක තියාගන්න මොස්තරකාරයෝ ලෝකේ ඉන්න මොස්තරකාරයෝ බොහොම සුළු දෙනෙක් තමයි මේ මුළු ලෝකෙම නටවන්නේ. කොච්චර බලවත්ද කියනවනම් ඒගොල්ලෝ කියන දේ කෙරුවේ නැත්නම් කොහෙන් හරි නඩුවක් පටලවන ප්‍රමාණයට යනකම් ඒ මොස්තරේ අනිවාර්ය දෙයක් වඩපත් කරලා. දැන් මේ මොස්තර පිළිබඳව හොයලා විස්තර කතා කරන අය කියනවා මේකේ බුද්ධඝම පැත්තෙන් නෙවෙයි නමුත් මේ මිනිසුන්ගේ තියෙන දරුණුකම ඒගොල්ලෝ මොස්තරේ හදන්නේ අවුරුදු 20කට කලින්ලු. විශ්චිත කලින් ඒවා කරලා තියාගෙන ඉන්නවා. තියාගෙන ඉඳලා අවශ්‍ය වෙලාවට මේ ඊයේ එකක් අපිට හම්බුණා ඕම් බලන්න කියලා එළියට දැම්මට පස්සේ අපේ මිනිස්සු ඉඩම් බූදල් මුකස් තියාගෙන ගිහිල්ලා අර පරණ හොඳ ඇඳුම හිරිවහන්න හොඳටම හොඳයි. නමුත් ඒක පැත්තක දාලා අර අලුත් මොස්තරයට ගියාට පස්සේ ඒකට ඇති වෙන ආරවුල් නිසා කොච්චර gedara දොරවල් වල කණ්ඩ පොඬ නැතු වෙනවා. ගෙවල් දොරවල් රණ්ඩු ඇති කරනවා මේ ඇඳුම් ප්‍රශ්න නිසා. කොච්චර මේක බලවත්ද කියලා නම් අපි ඉස්කෝලේ යන කාලේ අපිට කෘෂිකර්මයේදී උගන්වනකොට උගන්වුවේ ලංකාවේ ප්‍රධානම ආර්ථිකේ ලැබි හැඳිලා තියුනේ තේ රබර් පොල්වල. දැන් තිබෙන්නේ ආර්ථිකේ හැඳිලා තියෙන්නේ ඇඳුම් කර්මාන්තය මත. අද අපිට වැඩියෙන්ම සල්ලි හම් වෙන්නේ ඇඳුම් කර්මාන්තය මත. මොකද ඒ තරම් ඉක්මනට ඇඳුම් මාරු කරනවා. ඒ තරම් ඉක්මනට හිරිකෝපින ගති ඇති කරනවා. ඒ නිසා යෝගාවචරයා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ ඇඳුම් නැතුව ඉන්න තරම් නිකණ්ඨනාත පුත්ත කියලාන්ට ගිහිල්ලා පැවිදි වෙන්නේ. ඇඳුම් අඳින්නෙත් නැහැ. පාරේ තියෙන මේ දූවිලිත් පිහලා දාගෙන මොනර පිළකේ අතට පින්න පාති කරන කණ එක. නමුත් සර්වචනාංශය කිව්වා ඒ තරම් කෙලවරකට යන්න එපා. ලැජ්ජබයි වහන ස්ථානට ඇඳුම පාවිච්චි කරන්න. පාවිච්චි කරන පාවිච්චි කරනලාදී එක සිහි බුද්ධිය පාවිච්චි කරන්න. ඒ වගේම පින්න පාතියත් ආහාරය නැති වුණොත් මේ Brahmacharya රකින්න බෑ. ඒ නිසා මේක ජවයේ පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි කියලා ඒ පින්නපාතයක බුදුජානකසේ දැකපු ආශ්‍රව ගන්න දැන් සීපත් කරලා භ්‍රමචර්ය අනුග්‍රහය මම මේ ආහාර වළඳන්නේ භ්‍රමචර්ය අනුග්‍රහය පිණිසයි කියන. ඉතින් ඒක දැනගත්තට පස්සේ මතක තියාගන්න මේ ප්‍රමාණය භෝජනයේ මත්ඤ්‍යතාවය දැනගන්න කොච්චර භාවනා කරත් තාම කරන්න දෙයක් තියෙනවා. අපි හිතනවා ඒක මේ බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේගේ පසලොච්චාරණ ධර්ම වලටත් අඩංගුයි භෝජනේ මත්ඤ්‍යතා. කොච්චර පුහුණු කරන්න ඕනද කියලා. ඒ මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ඒ බුරුමේ භාවනා මධ්‍යස්ථානක වෙච්ච එකක් කියලා තියෙනවා මේ හය දිනක් පාඩු වෙන මේසේ සුප් එකට මේ වටු පිටර දානවා වටු පිටර හයක් දානවා ඒ වටු පිටරේ කර ඉස්ලාම් කිකිලි දාන පිටරකගේ පුංචි කොස්සටයක් විතරයි. ඉතින් ඒ ටුප් එකක් හදලා තිනවා ඒ මේ එකම්ම කෙනෙක් ගිගම හයම කාලා. ඉතින් ඊට පස්සේ යාගේ ඒක පුරුද්දක්ලු. ඉතින් ඊට පස්සේ මේ මහන්සි සයිඩෝ ඉතින් අහන්නත් බෑනේ මේක කියන්නේ. චෝදනාවක් එන්නෙත් නෑ කෑම සම්බන්ධ ප්‍රශ්න නිසා. ඉතින් අම්මා කතා කරලා කිව්වලු මේ මම මගේ Brahmacharya අනුග්‍රහය පිණිසයි හොඳට කෑවේ කියලා. හය දිනාක මේ කියා කාලා තියෙනවා මේ Brahmacharya අනුග්‍රහය පිණිස. ඉතින් ඡයඩෝ කිව්වලු මාසි ඡයඩෝ කමන්නේ ගෙදර යන්නේ කියලා. මේ ඇති කරන ප්‍රශ්නේ. ඒක නිසා ඒ මේ ඕනම තැනක ආහාර ප්‍රශ්නේ භාවනා මධ්‍යස්ථානක වේවා භෝජන සංග්‍රහයක වේවා දැන් මගුල් ගෙදරට ගියාම මට ඉස්සෙල්ලම වතුර ඇල්ලුවේ නැහැ කියලා පළවෙනි මේසෙට මං වාඩි කෙරුවේ නැහැ කියලා. මට කේල් කන්නේ පළවෙනි අවරීම දුන්නේ නැහැ කියලා මොන්න තරම් නඩුද. නමුත් මේ කන්නේ ජවයේ පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි කියලා කල්පනා කරනවා නම් ඒ ගන්න ආහාරය පිළිබඳව ඒ කෙනාට තේරෙන කොච්චර ආශ්‍රව ගලන්න ඕනේද අර වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න ඔයගේ අවුලක් ඇති වෙන්න නම් නරකට කල්පනා කිරීම අයොනස මනසිකාරය කල්පනා කරන කොච්චර දුරදි කියන්න ඕනේද ඒ එවැනි අවුලක් සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා යෝගාවචරය බලන්න ඕනේ කන කන පිටක් පාස පුළුවන් නම් මෙනෙහි කරලා මම මේ අනුන් දෙන බතක් කාලා මේ සීල සමාධි ප්‍රඥා පූර්ණට කටයුතු කරන්නේ අනේ මේ බතට මට කෑදරකමක් පහළ වුණොත් මට මේ බත පිළිබඳව අනේ මේක හොඳ නෑ කියලා තරහාවක් පහළ වුණොත් එහෙනම් ඉතින් මේ ගම නැත්තේ නේ. එක දවසක් ඒ මාමයි පුතයි දෙන්නම පැවිදි වෙලා මම හිතන්නේ පුංචි හාමුදුරුවෝ එක ලොකු හම්තුරු දාහනේ වළඳනවා. දාහනේ වළඳනකොට ඊයේ උදේ වගේ හොඳටම වැස්ස සීතලේ ඒ ඒ ඇල්හාලේ බතක් හීල් බතකට හීනේ දාහනට බෙදුවලු. ඉතින් මේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ දිහා බැලුවා ඉතින් මේක වළඳන්න බොහොම අමාරුයි. ඉතින් ඒකට බාහන බෙදමින්නට කේන්ති යනවා මේ උදේ පාන්දර මේ හීල් බතක් බෙදලා. ඇල්හාලේ හීල් බතක් බෙදලා ඉතින් එතකොට පොඩි ආමඳු කවලු පොඩි නම ලොකු ආමඳු කවලු පොඩි නම දිව පුච්ච ගන්න එපයි කියලා. ලොකු ආමඳු පොඩි ආමඳුන කල්පනා ලකෝ මේ ඇල්හාලේ හීල් බතක් බෙදලා වළඳන ගමන් අපේ ලොකු ආමඳුරෝ මට කියනවා දිව පුච්ච ගන්න එපයි කියලා කල්පනා වුණාලු. ඔබ මේකට වෛරයක් ඉපදුවොත් මේ සීතල උදේ මේ අම්මට තේරෙන්නේ නැද්ද මේක ගොඩක් කොරත් කරලා දීපන් කියලා. ඒක කියලා හිතලමට ද්වේෂයක් ආවිල්ලා ආශාවක් ඇති වෙලාක නිරේගාමි වුණොත් අපායට ගිහිල්ලා යමපල්ලු වක් කරනවා දිය මේ ලෝදියේ. ඒ දිව පුච්ච ගන්න එපයි කිව්වේ ඒකයි. කියලා පිටක් පිටක් පාසා ඒ වළඳන වන්ද වේලාවේ කල්පනා කරපු නිසා නැගිට්ටි රහත් වෙලා. උපජ්ජායෝ වචෝ සුත්වා සංඥාව අලබින් තදා. ඒ උපාධ්‍යයන් වහන්සේගේ වචනය අහලා සීතල ඇල්ලහලේ බතක් අද්දී දිව පුච්ච ගන්න එපයි කියලා මට මගේ ගුරුන් වහන්සේ කිව්වා. ඒ ගුරුනාංශගේ වචනය අහලා මට සංවේගය පහළ වුණා. ඒ කියන්නේ නෝනින් කල්පනා කරා ඊට පස්සේ පිටක් පිටක් පාසා වළඳනකොට ඒ සංවේගයෙන් ඒකම රහත් වෙන්න නැත්නම් රත් වෙන්න බත රත් වෙන්න හේතු වෙන්නේ නැති මේක පොඩ්ඩක් වරද්දාගත්තොත් දැන් මෙතනදි මේ නිකන් හම්බෙච්ච බත වරද්දාගත්තොත් එහෙම අපායට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා ඒ වගේ සංවේගයක් පහළ ගෙච්චාම ඒ සීතල බතව සාමාන්‍ය බතට වැඩිය උදව් කරනවා කෙලස් කපන්න. නිසා යෝගාවචරය හැම වෙලාවෙදීම ඒ සංඥාවෙන් නැත්තම් බලඳන බත පිළිබඳව ඒ සංඥාවෙන් කටයුතු කරනවා නම් ඇත්තටම හිතනකොට පේන්නේ අපි රස සංඥාව දන්නේ මිච්ඡර ලෝකෙ මේ සූප ශාස්ත්‍ර දිදී ලස්සනට උයද්දී අපි මේ ඒකෙන් කෙලෙස් නොවන පැත්ත කල්පනා කරනවා කියලා කිව්වහම ඒක පේන්නේ රස දන්නේ නැති ගතිය. නමුත් මේ රස තෘෂ්ණාව දිගේ ගියාට පස්සේ වෙන ගලන්න පුළුවන් ආශ්‍රෝධර්ම දිහාක බලනකොට සර්වචන් වහන්සේ මේ සඳහන් කරලා තියෙනවා උඹ පිරිසිදු වෙන්නේ ඕ අපිරිසිදු වෙන්නේ කටෙන් ඇතුළට යන දෙකින් නෙවෙයි කටෙන් පිට වෙන දෙකින්. ඒ ගැන පරිශාලයක් කියනවා. මොනවා කටරින් ගියත් මස් මාළු කෑවත් එළවලු කෑවත් මොනවා කෙරුවත් ඒකෙන් උඹට පිරිසිදුවක්වත් අපිරිසිදුවක්වත් වෙන්නේ නැහැ. ඌව ගැන කතා ගොතන්න ගියාම නම් උඹ අපායට අනිවාර්යයෙන්ම යනවා. ඒ නිසා මේ ඉන්න ටිකේ පුත්‍ර මාංශ වළඳනවා වගේ සංසාරෙන් කාන්තාරයක් ගොඩ වෙනකොට අම්මයි පුතයි දෙන්න අම්මයි තාත්තයි දෙන්න කිරිදරු අතීතයන් ගොඩ වෙන්න හදනවා. ඒ ගොඩ වෙන්න හදන වෙලාවදී අතරමඟදී දෙන්න තුන් දෙනාටම තේරෙනවා ගොඩ වෙන්න බෑ කියලා. එතකොට ස්වාම පුරුෂයා කියනවා උඹ මොනවා හරි කරලා මාව මරලා කාර හරි කමන්නේ ඒකට වෙයන් ඒකට විතර ගිහිල්ලා ජාතිය බෝ කරපන් නැත්තම් අපේ પરම්පරාව ඉවරයි ඊට පස්සේ ස්ත්‍රියව කියනවා නෑ මම මැරෙන්නම් මම මැරිච්චාවයි මගේ මස් කාලා හරි කමන්නේ ඔබ ඉදිරියට යන්න පිරිමේ හිටියොත් තමයි දෙයක් කරන්න පුළුවන් වෙන්නේ කියලා දෙන්න එකිනෙකාට කතා කරන වෙලාවේදී අර දරුවා වේලෙනවා කාන්තාරේ ඊට පස්සේ දෙන්නම කියනවා එහෙමනම් අපි දරුවා මරාගෙන කාලා අපි දෙන්නම එකට යමු කියලා. ඉතින් තමන්ගේම දරුවා නිසා මරන්නත් බෑ. අම්මා කියනවලු එනවා ඔයා මරන්න කියලා. ඉතින් තාත්තා කියනවලු නෑ ඔයා මරන්න කියලා. ඔය මෙහෙම කරනවා දරුවා මැරෙනවා. ඊට පස්සේ ඒ දෙන්න ඒක ඒ දරුවගේ මාස වළඳමින් දවස් ගාන කාන්තරන් එකොඩ වෙලා දෙන්නගේ පනරක ගන්න කතාවක් සරුවචාන්සේ සඳහන් කරලා තියෙන එකට කියන පුත්‍ර මාංශය කියලා. ඒ පුත්‍ර මාංශය වළඳනකොට රේතුකාණේ චන්දිමුල ස්වාංශය ලියලා තියෙනවා. ඒක අමුමසක් නිසා තමන්ගේ දරුවගේම නිසා උයල නැති නිසා ලුණු නැති නිසා පුදුමාකාර අපිරියාවක් තියෙනවා. නමුත් සංසාරෙන් කාන්තරෙන් එගොඩ වෙන්න නම් නොකා බෑ. නොකා හිටියොත් ඔක්කොම මැරෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේක නොකෑවොත් එන්න තියෙන විශාල විඝාත පරිලහයක් තියෙන නිසා ඔබ කාපම් ප්‍රයෝජනෙ දැනගන්න. කාලා මේක එගොඩ බෑ. ඒ නිසා මේ සංසාරේ තියෙන ඛණ්ඩ නෙවෙයි. නොකා එගොඩ වෙන්න බැරි නිසා අපිට ඛණ්ඩ සිද්ධ වෙනවා. ඒක නිසා සංසාරේ කෑව ඇති දැන්. දැන් ඉතින් කොට වෙන්න බලන එකයි තියෙන්නේ මේ හම්බෙච්ච එක බලන මේකෙත් ලුණු මිලිස් බලන්න යනම්මනම් කතා කරන්න පටන් අරගත්තොත් කද්දාකත් කියලා වරක් නමුත් එහෙම කියලා ඉවරලා කැම නොකා සිටීමෙන් හෝ අත්කිලමතාන යෝගයට යෑමෙන් හෝ අමාරුලට අන්තිමට බඩේ දෙවිල්ලක් අනම්මනම් එන්න පටන් ගත්තොත් භාවනා ඉවරයි. මං මෙහි ඇවිල්ලා මං හිතන්නේ තුන්වෙනි අවුරුද්ද විතරයි. තුන්වෙනි අවුරුද්දේ විතර මට හිතුණා හරි ආශාවක් තිබුණා තනි වේලෙ ඉන්න. ඊට පස්සේ එකපාරට මට හිතලා මම නතර කරා. යෑම ගැනilla උදේ ගෑම නතර කරා. නතර කරලා ඉතින් දැන් ගේම යනවා. ගිහිලා ටික දවසක් ගියාට පස්සේ මල පිට වෙන්නේ වේලලා. ඉතින් ඒක ඊට පස්සේ ඔලුවට ගැහුවට පස්සේ දවස් 30ෙම පිරිසිදු නැහැ. ඊට පස්සේ හැන්දෑවරුවට හරි වෙහෙසයි. ඉතින් පස්සේ මම ලොකු සංස කීලා කිව්වා සංස මට පුදුම ආසාවක් තියෙනවා මේක කරා. හැබැයි මගේ ඇඟ උරු නෑ. මොකද ගිහි කාලේ මම දවසට පස්සරයක් ආව මිනිහෙක්. උදේට මුද්දට බත් එකක් කනවා රුවන්වැලි ඡාය විතර වගේ. කාලා කුඹරට බැස්සොත් එහෙම 10 වෙනකොට පාන් කාලක් මොනවා හරි ගේන්න ඕන කුඹරට. ඊට පස්සේ එකට එන්නේ ඉතින් ප්‍රධාන වේලකණ්ඩ. ඊට පස්සේ පහට කුඹරෙන් ගොඩ වෙලා ආවෙනකොට ආයෙත් බත් වෙලා තියෙනවා රැට ආයෙත් කනවා. ඒ තරමටම කැම දාස කෙනෙක් මම. ඊට පස්සේ මම එතන පැනනවා මම තනි වේල කරනවා. කිරුවට පස්සේ අංක දරන ඊට පස්සේ ලොකු chance කතා කරනවා මම හොඳයි. කමක් නැහැ. පරිශන කරන්න පැවිදිලා ඉන්නේ දැන් ඕන දෙයක් කරුවට කමක් නැහැ. නමුත් මතක තියාගන්න මේ සතිය පිහිටීමට උදව් වෙන්නේ නැත්තම් ඒ මධ්‍යම ප්‍රතිපදාවට බහිඳ වෙනවා. හැබැයි මට කිව්වේ නැහැ නැතර කරපන් කිව්වෙත් නැහැ. කාපන් කිව්වෙත් නැහැ. පස්සේ අන්තිමට අත නැගිටවාගෙන ඉන්න බැරි නම් වේවුලන්න ගත්තා. වේවුලන්න ගන්න දවසට නිකන් මේ ඒක කලන්තයක්ම නෙවෙයි උඩට නිකන් හැරලක් වෙන බව තේරෙනවා. හැබැයි ඒ වෙලාව හොඳට පටවලා බිම ඉඳගෙන ඉන්න ඕනේ. ඇඟ කියනවා මේක අදින්න බෑ අදින්න බෑ අදින්න බෑ කියලා. පස්සේ තමයි ඉතින් මම තීන්දුව කරගත්තේ දැන් ඉතින් මේක හුරතලයට ආශාවට කරාට ඇඟට දරන්නත් බෑ. ඒ වගේම සතිය පිහිටින්න බාධා කරන්නෙත් නෑ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ඉතින් ඉන්නේ එක්කෙනෙකුටවත් තාමවත් කෑමේ ප්‍රමාණය අහුවෙලා නැහැ. කිසිම කෙනෙක් හිතන්න එපා මට ආහාරය මත්ඤ්‍යතාවේ තේරෙනවයි කියලා ඒක හැමදාම පරිශීලනය කරන්න ඕනේ කරලා සතිය පිහිටීම සඳහා විවෘත සජීවී සක්‍රීය මනසක් ඇති කිරීම සඳහා ਸਰවචන්ස දීලා තියෙන මේ සීමාවල් අතරමැද මේ වැඩේ කරනවා කියලා කියන්නේ ඒ සම්බාහන විද්‍යා පොතක ලියලා තියෙනවා අඩුම ගානේ මිනිස්සෙකුට තමන්ගේ ආහාර පිළිබඳ සාමාන්‍ය හැඟීමක් වෙන්න අවුරුදු 40ක් පණින්න ඕනේ 40ක් යනකොට තමයි සප්පාය අසප්පාය තේරෙන්නේ මේක වාතේ මේක පිත මේක තෙම දැන් මේ තියෙන සීතීත්වය ඒක නිසා මේකට මේ ආහාර හොඳයි කියලා ඒක තේරෙන්න අවුරුදු 40ක් යයි කියලා මං හිතනවා බටහිර ලෝකේ ඉන්න ඒ ඒ අමන જાතියට අවුරුදු 80ක් ගියත් තේරෙන්නේ දැන් මෙහාට පස්සේ සමහර වෙලාවල් වලට මේ වැරදිලා මේක කියන්නේ කොහොඳ නැහැ මට පිලුණු වෙච්ච ඒවා තියෙනවා මේ ආදීන තේරෙන්නේ නැහැ තාම මේ ගඳ බල්ල මේ පිළිුණා කියන තේින්න ඉතින් කාලා කාම දවසේ පවෙන්ද හිටගෙන බඩ යනවා කෙලින් කරන්න බෑ සූ ගාලයක්. දැන් අපි නම් අර බොහෝ ගඳ වදිනකොට මේක තේරෙනවා මේක පිළිුණු වෙලා කියලා තේරෙන්නේ නැහැ. ඒ මොකද කවදාකවත් ඒ හෝටල් එක එහෙම බේලක් බෙදුවා නම් දඩ ගැහුවා. කහපු මිනිස්සයා ක්ලේම් කරා. ඉතින් මේ නිකන් දෙන බතනේ. ඒ නිසා මේ ආහාරයේ මත්ඤ්‍යතාවයේ පිළිබඳව දැනීම වයසට වෙන එකක් නෙවෙයි. සතියත් එක්කම කල්පනා කරන්න ඕන දවසේ වැඩි වේලාවක් සජීවී මනසක් පවත්තන්න අවදි මනසක් පවත්තන්න මෙච්චර ආහාර ඕන මෙච්චර පාන ඕන මෙච්චර හුස්ම ඕන ආහනේ ටික සම්බර කරනවා කියන එක ලීසි නෑ ඒව නොලැබුණොත් ඒ අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා නියමිත ආහාර වෙන නොලැබුණොත් ඝන ආහාර මාස 7කින් මැරෙනවා නියමිත වතුර නැතුණොත් දවස් 7කින් මැරෙනවා නියමිත හුස්ම නැතුණොත් විනාඩි 3 විනාඩි 7කින් මැරෙනවා ඒ තරම් ඝන ආහාර වලට වැඩිය ජලය බොහෝම තීරණාත්මකයි ජීවිතේට. හුස්ම ඊටත් වඩා තීරණාත්මකයි. නමුත් අපි හුඟා කඩුවෙන් තමයි හුස්ම ගැන සලකන්නේ. මේ ආහනාපානය කරනකොට තමයි මේ ජීවිතේ හුස්ම ගන්න බවවත් දන්නේ. ආහනපාන සතිය වඩන්නේ නැති මනුස්සයා අවුරුද්දට මේ ජීවත් වෙන තාකල් මිලියන 13ක විතර හුස්ම ගන්නවලු. එකක්වත් දන්නේ නැගත්ත බව. අල්ලපු ගෙදර මොකද වුනේ? එහා ගෙදර මොකද වුනේ? ඒව විතරයි දන්නේ. ඒ තරමටම මේ හුස්ම ගැන දන්නේ නැහැ. දන්නවනම් තේරෙනවනම් ඒ මනුස්සය එක හුස්මක් අහක දාන එකක් නැහැ කියලා කියනවා. සක්මන් කරනකොටත් මේක බලાવી, බුදිනකොටත් මේක බලાવી, හැමතැනදීම බලાવી. අනේ මේකෙන්නේ මගේ මනුස්සකම දැනෙන්නේ. මේකෙන්නේ මගේ තකිය රැකෙන්නේ. මේකෙන්නේ මගේ අප්‍රමාදේ වැටෙන්නේ කියලා කෑමත් සලකන්නේ ඒ සත්‍ය දියුණු කිරීම සඳහා. ඉතින් මට මතක් වෙන එක අම්මා කෙනෙක් ඇවිල්ලා කියපු කතාවක් මෙතන මම හිතනවා ගැළපෙයි කියලා. ඒ අම්මා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මං නම් එච්චර මහා ලොකු භාවනා කරන කෙනෙක් නෙවෙයි. නමුත් අපේ ගමේ පන්සලේ හාමුදුරු කිව්වලු අම්මේ දවසකට මලක් කිමින ප්‍රමාණයට හරි සරකලා එක හුස්මක්ව සතියෙන් ගන්නයි කියලා. මලක් කිමින විදියට. ඉතින් අපි කියනවා අපිට දරුවෝ ඉන්නවා, අපිට නාන්න තියෙනවා, පොල් ගන්න තියෙනවා, රෙදි හොදන්න තියෙනවා කියලා දවසට එක හුස්මක් ගන්න බැරිද සතියෙන් මලක් කිමින තරමවත්. එහෙමවත් කෙරුණේ නැහනේ. දැන් මේ වෙලාවේ මේ අපි හැම හුස්මක්ම බලන්න මේ පොරකෑවට එහෙමත් කිරිච්ච නැති ලෝකයක් නෙමේක තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒ ගන්න ආනාපාන සතිය <clears throat> දර්ශ ආදර්ශයක් කරගෙන අපි කන කැම ටිකේදී ඒක මූලිකම සපයාගත යුතු දේ විදිහට කටයුතු කරනවා නම් උංගෝ කල්යයෙන් තමයි Tamanට ආහාරයේ මත්ඤ්‍යතාවයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ਸਰවචනාංශී පින්ඳ පාති වළඳනකොට සිහිපත් කළ යුතු ප්‍රතිවේක්ෂා වාක්‍ය දිගට දීලා තියෙනවා. අනික තුනටම කෙටි. මම ඉතින් ලොකු සාංශයෙන් ඇහුවා මොකද සාංශ මෙච්චර දිග ප්‍රතිවේක්ෂා වාක්‍යයක් මේ පිටක් පිටක් පාස කරන්නයි කියලා කියනවා. පරිසංකායෝනසෝ පින්දපාතම් පරිසේවාමි නේවදා වායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේව ීමස කායස තිතියා යාපනාය වේන්සූපතතිය භ්‍රමචර්යානුග්ගාය ඉති පුරාණංච වේදනම් පටියංකාමි නවංච වේදනන උපාදේශාමි යාත්‍රාච මේ භවිෂ්‍යච අනවජ්‍යතාච පහසු විහාරෝ චාති. ඌ එකක් කියබත් කන්න කියොත් කොමිටි. ඒ එක වාක්‍යයක් ওই විදිහට ඔගේ අර්ථත් ගන්න eBay. වෙනදා බත් පිටු 20ක් කනවා නම් මි 10ක් ගන්න බෑ. එකක් ඒ ආහාරය පිළිබඳව තියෙන ওই ගිජුකම අයින් වෙනවා. අනිත් එක මේක හරි කරදරයක් වෙන්න පටන් ගන්නවා. නමුත් එහෙම නැතුව කෑම නිසා ඔය ප්‍රොෆෙසර් ලිලි ඩිසිලා පොතක් කියලා තිබ්බා දිවෙන් සිය දිවි නසා ගැනීම කියලා. අද ජීන ප්‍රධානම රෝගයක් තමයි තරබාරුකම. කායම සීමාව දන්නේ ඒ සමහර පාටිස් වල තියෙන කෑම හොඳ නිසා එමිසු පාටි වලට ගිහිල්ලා කාලා වැසිකිළියට ගිහිල්ලා වමාරලා ආය කනවා. කෑම රසයි. ඒ නිසා ඒ වෙනමම ගිහිල්ලා වැසිකිළියට ගිහිල්ලා ඒක වමාරාවිලා ආය කනවලු. වැඩේම කනවා. සිංගප්පූරුවේ වැසියෝ මේ කැමරට බීමට රුසියෝ කියලා වැඩේ සිංගප්පූරුවට ගිහිල්ලා බලන්න ඕන වෙලාවක ඕනම හොටලයක් පිළිලා. කෑමම තමයි. ඉතින් අපි මේ රස දන්නේ නැති කට්ටිය. අපි ඒකයි මේ වේලෙන් දෙකෙන් මේ අයින් වෙන්න හදන්නේ. නමුත් සර්වචන් වහන්සේ ඒ පෙන්ලා දීලා තියෙන විස්තරේ හරියට කෙරෙනවා නම් සර්වචනසේ කීර විදිහට ප්‍රතිවේක්ෂා කරනවා නම් ලෝක ආහාර සංවිධානයේ කියලා තියෙනවා පැහැදිලිවම අද ලෝකේ නිෂ්පාදනය කරන ආහාර මුළු ලෝකෙටම ඇති කියලා. ඒක මදි වෙලා තියෙන්නේ 120ක් මීයෝ කරනවා. 140ක් බියර් හදණ්ඩයි අරක්කු හදණ්ඩයි ගන්න. ඉතුරු ටික තමයි අර සුකොපභෝගී සියල්ලම අත්පය දිගහැරලා කාලා අප්‍රිකාවට හම්බ වෙන්නේ රොල්ලක්. තුන්වෙනි ලෝකයේ කියලා වෙනමම පෙරේත జాතියක් තියානිනවා ඒගොල්ලෝ ඒගොල්ලෝ විෂිකරන දේවල් දෙන්නේ. මට මතක නැහැ ෆැක්ට් එක මොකද්ද කියලා PLO 480 ඒ විශ්ිකන්නේවා ඒ රටවල් වලට දීලා කියනවා අපි බෝධිසත්වරු අපි ඕගොල්ලන්ට මේ නිකන් ආහාර දෙනවා. මේ ඇදිහැස ඇමරිකානු ජීවන හැමතැන බෙදා හැරීමේ සංවිධානය කියලා එකක් තියෙනවා. ඒක නිකන් දෙනවා මේ ත්‍රිපෝෂ. ඒ මොකද බඩගින්නේ මැරෙන නිසා. ඒ තරම බෝධිසත්ව හැඟීමක් තියෙනවා. ඒ පෙරේතයෝ කරන වැඩ දන්නවනම් ආහාර වල මිල නග්වා තබා ගැනීම සඳහා විශාල නැවපිටි මොහොතට දානවා මිල ඉහළ තබා ගැනීම. එහෙම නැත්නම් අපේ මේ තියෙන මුත්තිට්ටු ක්‍රමය දන්නවද මන් දන්නේ නැහැ. කුඹරකට කවුරු හරි කෑමක් ගෙනිච්චාම යන්නේ ඔක්කොටම කන්න දෙනවා. මල ගෙදරකට ගියාම එන ඕනම කෙනෙකුට කන්න දෙනවා. මේ ළඟදී පිටරටින් ආපු මිනිස්සෙක් බුද්ධ ධර්මත්තත් බෞද්ධ සංස්කෘතියක් අස් සිංහල දන්නේ නැති මිනිස්සෙක් එයා යාළුවෙක් හම්බලා ආවට පස්සේ මල ගෙදරක දැක්කට පස්සේ කිව්වලු එනේ නේ කරාට එන්න තේ ටිකක් බොන්න කන්න කියනවා මුත්තිට්ටු පොලකට ගියාම බලි පොලකට ගියාම දෙනවා ඊට පස්සේ කිව්වලු උඹ කවදාකවත් මේ ෆොටෝ එකක් පිටරටකටනම් අරින්න බෑ සත්ත පහක ආධාරයක් කරන එකක් නෑ කියලා මොකද උන් කොච්චර ජීුණත් කවදාකවත් නිකන් දෙන්නේ නෑනේ දැන් උඹලා රටේ මේ හිඟා කකා දන්සල් දෙනවා මම ඉත දැක්කා ඔය මම වෙසක්කට යනවා ඔය සුබතරාමේ යනකොට දන්සල් සුද්ධියෝගයක් දැකලා ෆොටෝ ගන්නවා කිව්වම තේකක් බොන්නවත් වෙලාවක් නැහැ මේ දුප්පත් මිනිස්සු මඤ්ඤොක තම්බගෙන ඇවිල්ලා පාරේ යන මිනිස්සු නතර කරලා කන්න දෙනවා ඒ රටක හොඳම භෝජන සංග්‍රහයක් තිබ්බොත් ඔක්කොටම ආරාධනා කරනවා හෝටලෙත් බුක් කරනවා හෝටලෙ ගිහලා කාලා තමයි සල්ලි ගන්න ඕනේ පාටිය සංවිධානය කරපු එක නා කියනවා ඔයත් එන්න හොල්ලේට ඔයත් එන්න අර්ධන පත්‍රය තියෙනවා අපි කසාද බඳ අවල් දවසේ පාටි දෙනවා හැබැයි උඹ කෑවෙකට උඹ ගෙවපන් මාරු පාටි අපි එකේ නෑ අපේ කිමුත්තිට පොල්ට ගියොත් ඒ මිනිස්සයා කවදාකවත් බඩගින්න ඉන්න දෙන්නේ නෑ ඒ නිසා මේ බෙදා හදා ගැනීම මානව දයාව මේ හැම පැත්තම විසඳෙනවා අපි එක එකනා ගන්න ආහාර ප්‍රමාණය ප්‍රමාණය දන්නවා හැබැයි අපිට මේ ලෝකාර්ථිකය හදන්නවක්වත් ඒක නෙවෙයි මේ කියන්න හදන්නේ. ප්‍රයෝජනෙන් සලකලා පාවිච්චි කරොත් බඩගින්නේ ඉඳීම නිසා පිපාස නිසා ඉන්න තියෙන විශාල පරිලහන අතර කරලා ප්‍රමාණය දැනගෙන කෑමෙන් ආහාරය ආහාරයක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක විෂක් වඩපත් වෙනවා. ඒ වගේම තමයි සීනාසන ගැන කතා කරනවනම් අද විතර ගෘහ නිර්මාණ මම හිතන්නේ මුළු ලෝකේ කවදාකවත් තිබුණා කියලා. බුදුමාකාර ගෘහ නිර්මාණ මම දවලුත් කිව්වේ ඒකයි. ඒ මිනිස්සු නගරේ නිවාස පද්ධතියක් හදනකොට නෑ ගමේ දුෂ්කර පළාතක නිවාස පද්ධතියක් හදනකොට ඒකේ සාම්පලයක් ගමේ හද නගරේ හදනවා හදලා යන්නේ ඉන්නන්න පින්නන්නේ අර නගරේ තියෙන සාම්පල් එක මේ ගේ මෙන්න මේ වගේ මේ ඔක්කොම ඒ විදිහටම හදනවා ඒ ඉඩම කුලිය කරන් තියෙන්නේ කොන්ත්‍රාත්තික විචාරගේ කඩලා දාන්න ඕනේ සාම්පලයට හදපුගේ කඩන්න ඕනේ ඉඩමේ වටිනාකම ගන්න අපිට කප්පකට හිතන්න බෑ මෙච්චර ලස්සන අද සම්පූර්ණ ප්‍රകൃතිකයක් සාම්පලයට හදපේ කළා දාන්න ඉතින් මේ නිකන් අමතර ලෝකයක් තියෙන්නේ. ඒක නිසා තමන් ජීවත් වෙන ගේ බුදුඥානන්සේ සඳහන් කරන විදිහට සීතෝෂ්ණව නතර කිරීමටත් ඊතුකුණ නතර කිරීමටත් අරසාවටත් ගැළපෙන ක්‍රමාණය තියාගෙන කටයුතු කරනවා නම් අද ගඟේ මෙච්චර වැලිකොඩ දාන්න ඕනේ නැහැ. නමුත් ඒ තියෙද්දි නතර කරන්න පුළුවන් බෑ. ඒකයි ඒකේ භයානකම. අපි මේක දැනගත්තත් නතර කරන්න බෑ. ඇමරිකාවේ මුළු සම්පූර්ණ ආර්ථික කඩාවැටෙන්නේ මොකද? ගෙවල් හදන්න කියන්නේ. ගියා ආච්චිට ගෙවල් හදලා. විශාල කරගෙන කරන ගියා උකස් තියාන තියන රවුමේ ගිහිල්ලා බලනකොට සම්පූර්ණ ආර්ථික කඩාන වැටෙනවා. දැන් ගෙවල් වල වටනකම බොහෝ තුට්ටු දෙකට බහලා තියෙනවා. ඉතින් අපිට භාවනා කරන කෙනා මේ වගේ තැනක හම්බ වෙන්නේ සැප පහසුකම් ටික බලාගෙන පොදු සකස් කරගෙන ඒ ඒකට හුරු කර ගැනීමෙන් අර විශාල ආර්ථික ප්‍රශ්නෙට වෝල් ස්ට්‍රීට් එකේ කඩන වැටීමට පුංචි උත්තරයක් දෙනවා. මේ ගේ පාවිච්චි කරන්නේ මේ ඇඳ පාවිච්චි කරන්නේ මේ ගෘහ භාණ්ඩ පාවිච්චි කරන්නේ මෙන්න මේ ප්‍රොජෙක්ට් එක. අන්නේ ප්‍රොජෙක්ට් සලකලා කටයුතු කිරීමෙන් ඒක නැතිවීමෙන් එන්න තියෙන ගොඩාක් කෙලස් නැති වෙනවා. නමුත් ඒ වගේම සුකොබෝගීත්වය සඳහා හෝ පාරිභෝගිකත්වය සඳහා පාවිච්චි කරනවා නෙවෙයි. ඒ වගේම බෙහෙත් පිළිකර පාවිච්චි කරන වෙලාවෙදී අද බෙහෙතින් හටගත්ත රෝග ඒකාන්තයෙන්ම වැඩි විස බීජ වලින් හට ගන්න රෝග වලට වැඩි. ඒක කවුරුත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක. ඒකෙట్లా අපේ අටුවාචාර්යන් වහන්සේලා ලියලා තියෙනවා බුද්ධඝෝසාචාර්යන් වහන්සේ බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ කියලා. මේ බෙහෙත වරද්දගත්තොත් බෙහෙතෙන් හට ගන්නවා දුෂ්කරතා ඒක මොන්නම බෙහෙතකටවත් අහන්න. බේසජ්ජියෙන් හටගත්තා නම් වැරදි බෙහෙත පාවිච්චි කරලා ලෙඩක් හටගත්තා නම් මොනම වෛද්‍යකරටත් අල්ලන්නත් බෑ මොන බෙහෙතක්වත් අහන්නෙත් නෑ. අද තියෙන ලෝකේ තියෙන ලෙඩ වැඩි හරියක් විෂ බීජ නිසා හෝ වෙන ප්‍රශ්න නිසා නෙවෙයි වැරදි බෙහෙත් නිසා. නිසා ලොකු සටනක් අපි කරන්න ඕනේ මේ ආහාරයෙන් ශරීර සෞඛ්‍ය නඩත්තු කරන්න. ඍතුගුණේ නඩත්තු කරගත්තොත් ඒ මනුස්සයාට ඒ ඒ භයානක තත්ත්වෙන් බේරෙන්න ඉතින් පහුගිය දවස්වල ඇත්තට මේ දොස්තරලම 40ක් විතර වගේ රිට්‍රීට් එකක් කරා. ඉතින් මම කතා කරනකොට ඒ දොස්තර මහතුරු කියනවා ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ලෙඩුණ තියා අපිටවත් ඒ විෂම රැල්ලෙන් ගැලවෙන්න බෑ කියලා. දොස්තරලටවත් බෑ ඒ මේ ජාත්‍යන්තරව තියෙන බෙහෙත් නිෂ්පාදන කම්පැනි වල තියෙන මේ ප්‍රෝඩාවෙන් ගැලවෙන්න. දොස්තරලත් ඒකටම තමයි උදව් කරන්නේ. ඒක නිසා ලෙඩ නොවී ඉන්න එක ලොකම ආරෝග්‍ය පරමාලාභ නමුත් ලේසි නෑ මේ ශරීරයේ ලෙඩ නෑ කියලා හිතන පිස්සුවක් කියලා බුදුහාම කියලා තියෙනවා. නමුත් ඒකදී මේ පාවිච්චි කරන බෙහෙත් පිළිකර දිහා බලනකොට දැන් අපි මේ වගේ ගිලම්පත පාවිච්චි කරනවා කියුවහම ඉතින් අරක හොඳද මේක හොඳද කියලා නේ මොකක්වත් හොඳ නෑ. ලෙඩ වුණොත් කරන්න දෙයක් නෑ ගන්නවා මිස පුළුවා තරම් වෙන් වෙච්ච තරමට හරිම පහසුයි. නමුත් ඒක හිතින්නේ මේ මේ මිනිස්සු මේ සල්ලි චෝකට ගන්න කරනවා. එහෙම නැත්නම් මිනිස්සු විනයනය කරන්න කරනවා. ඒ මොකක්වත් නෙමේ ਸਰවඥාන්සේ ඉස්සල සාසනය අවුරුදු 20ක් යනකම් රාත්‍රියටත් පින්නපාත ගියා රාත්‍රියේ දාන වලදුවා. පස්සේ තමයි ਸਰවඥාන්සේ අවුරුදු 20කට පස්සේ ඒ රාත්‍රිය ඒව නතර කරලා උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා කියලා තියෙන කවුරු මොනවා පූජා කරත් පිළිගන්නේ උඹ යතේ වැඩි. පිළිගත්තොත් වගවයක්. සංඝයාට කියලා මොනවා හරි පිළිගන්නුවාට බාර ගත්තොත් ඊට පස්සේ ඒකට වග වෙන්න ඕන. ඒ නිසා ඔයගොල්ලෝ නම් බොහොම සන්තෝෂයෙන් ගිහිල්ලා ගොඩාක් ගෙනලා පූජා කරනවා. නමුත් පූජා කරුවට පස්සේ බාරගත්ත හැමතුරාන තියෙන වගකීම සුළුපටු නැහැ. ඒ නිල්ලම් භාවනා මධ්‍යස්ථාන ඇති කරපු අලහකෝ මහත්තයා එයා නිල්ලම් හැදුවා. මෛත්‍රී කියන වෙලාවේ කියනවා මම කවදාකවත් සංඝයා වහන්සේ නමකට ඒ අවශ්‍ය දෙයක් දෙනවා මිසක් අයිෂ්ඨිර නිට්ටය දීපල කවදාකවත් දෙන්නේ නැහැ. මොකද ඒක මහා කරදරයක් භික්ෂු ජීවිතයට කියලා. එයා කියනවා මම ට්‍රිනිටි කෝලෙජ් එකේ ඉගෙන ගත්තේ ස්වාමීන් වහන්සේ. පත්තේ ඉන්න වෙලාවේදී තාත්තා ඉස්කෝලේ නිවාඩු දවස් ඉවර වෙනකොට හෙට මේ ඉස්කෝල බෝඩිමට යන්න විත් වෙනකොට රැයට හාමුදුරුවෝ ගෙනලා පිටි බණක් කියවනවා. ඉතින් මම යන්තම් දැනෙන වයසේදී හාමුදුරු කෙනෙක් වඩම්මලා ඉතින් බෙර ගහලා පාවඩ පිට හේවිසි කාර්යෝ තියන පන්දන් තියාන ගෙදර ගෙනලා ඉතින් හාමුදුරු ආසනේ වඩලා ලස්සන බණක් කියලා ඉතින් මෙයා හොඳට ඒක අහගෙන කියලා මේ මෙයා හෙට ඉස්කෝලේ යන නිසා ආශිර්වාද විශ්බන. පහුවෙන්ද උදේ අම්මා කිව්වලු දැන් ගිහිල්ලා දැන් යහ පිටත් වෙන්න හදන්නේ ආම්තු වැඳලා වරින් කියලා. ඉතින් මෙයා 10ට 9ට විතර ගියාලු පන්සලට. ගිහිල්ලා කතා කරලකලු කතා කරලු ආම්තුරු නැතිලු. මැද මිදුල වහලා. ඉස්සරහ ඇරලා. ඉතින් ආම්තු කතා කරන ඇතුලේ කවුරු දඟලනවා ඇහෙනවලු ඒ උනාට කතා කරන්නේ නැතුව. ඊට ගාලු මම්මේ අලාකෝ මහත්තයගේ පුතා අවසරයි ස්වාමීන් ආ දරුවා පොඩ්ඩක් හිටපන් කියලා අර ආම්තුරු එනකොට අත් දෙකෙත් මඩලු කකුල් දෙකෙත් මඩලු හොඳට මඩ ගාගෙන සිවුරක් යන්තම් පටලවාගෙන ආම්තුරු ආවලු. ඊට පස්සේ බැලුවල එකපාරට මේ ඊයේ මේ හවුතු බොහොම තෙදවන්තව ඇවිල්ලා බණ කියලා ගියා බෙර ගහගෙන දවුල් ගහගෙන දැන් බණ ගොඩාක් ගාගෙන අර මේ අගිය එකත් කරදරයක් හාමුදුරන්නේ වෙලා ඊට පස්සේ ඔයගොල්ලෝ හාමුදුරනේ මේ මොකද කියලා දරුවා උඹ මොකටද ආවේ ආගෙන වැඩේ කරන්න ඵලයන් කිව්වා ඊට පස්සේ කොල්ලෝ අම්මා කිව්වා මට පන්සලට ඉස්කෝලේ යන ගමන් වැඳලා යන්නේ කියලා ඇයි හාමුදුරනේ කිව්වා උඹට මේවා කියලා වැඩක් නැහැ උඹ ඵලයන් මට වැඩ ටිකක් තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ තීන් දෙයක් කියන්නේ මම කියලා දෙන්නම් කිව්වට පස්සේ කිව්වලු උඹට දැන් ඕක කරන්න ගියොත් නාන්න වෙනවා. අන්නර මැද මිදුලට ගිහිල්ලා බලපන්. මේ ඊයේ අපේ පන්තලේ කුඹුරේ අෂ්ටනු කපන දවසේ ඒ මිනිස්සු මඩ පිටින් පිටකාටෝ පිටින් ඔක්කොම ගෙනලා බාර දීලා ගියා. දැන් මේවා සාංගික දෙන්නේ ළමයා. මම වේලන්න එපායි. අටුවට දාන්න ඉස්සලා මේ තෙත පිටින් තියන්න බෑනේ. කවුරුවක්වත් නැහැ. ඉතින් මම මේ ගිරුවේ වට මිදුර මැද මිදුරට දාගෙන ජනෙල් වහගෙන දොර වහගෙනම වේල වේලා හිටියේ අනේ මේ මේ සතා සරුපයාටවත් මෙහෙම දුකක් නන් නොවේවා කියලා කිව්වා. අපි ගිහි ගියත හැරියේ තම්බල දෙන බතක් කාලා ඉන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? නින්දගත් දේවාල පණත යටතේදී හාමුදුරන්ට හම්බ වෙන කොටහ උකස් නොදී බෑ මේ. අඳේට නොදී බෑ. අඳ ගොවියා හාමුදුරන් දෙන්න ඕනේ තුනෙන් එකක්. ඒක දෙන්න ඕනේ බත මැනලා පළවෙනි ටික. අර මනුස්සයා කරන්නේ ආම්දුරණ කියන පුළුවන් නම් කමතට එන්නේ කියලා බැන්නම්. අර පිටකාටු ටික තීරම කියලා පන්සල දැම්මට පස්සේ ආම්දුරෝ ඕනේ බත වේලන්න. ඊට පස්සේ මේ මහත්තයා කියනවා එදා පටන් ස්වාමී මම ඒතර ගිහියා. කවදාකවත් මම සංඝයා වංශයට මොකට ඒ වගේ මේ දඩ දෙන්නේ නැහැ. ආම්දුරණ බඩ ගින්න බත් ටිකක් දෙනවා. ත්‍රිබහන වතුර ටිකක් දෙනවා. අවශ්‍ය දේ දෙනවා මිසක් ඒක මහා මේ මේ මොකද්ද කියන්නේ? කරදරයක්. ඒ නිසා බෙහෙත් පිළිකරණය මොන දේ වුණත් පිළිගන්න එක හරි ලේසියි. නමුත් ඒක පිළිගත් එක ඒකට පිළිහිටනවා කියන එක ඒක ලේසි නෑ. ඒක නිසා ගිහියන් එක්ක සම්බන්ධ පවත්නකොට ඒක පැවිද්දන්ට මේ ප්‍රශ්නේ දාලා මම මේ කතා කරන්නේ. ඔහොත් ගිහිව භාවනා කරන කෙනෙකුට වුණත් තමන්ගේ දරුවන් එක්ක සම්බන්ධ පවත්නකොට නෑදෑයොත් එක්ක සම්බන්ධ පවත්නකොට ඒ කටයුතු කරනකොට හොඳට මතක තියාගන්න ඕනේ ඒ ගත්ත යමක් අත ගැහුවා නම් ඉතින් වග කියන්න. ඒ අර මේ මේක එච්චරම සම්බන්ධ නැහැ නමුත් මේ කතාවට කියන්නේ දක්ෂ වෙද වෙදහමසු කෙනෙක් මුස්ලිම් මිනිසෙකුට ලෙඩක් සනීප කරා. ඊට පස්සේ මේ මනුස්සර කොච්චර සන්තෝෂවන්ත කියනවනම් මේ අලුත්ම ජපනිස් කාර් එකක් ගෙනල්ලා හාමුදුරන් දුන්නා. ඊට පස්සේ ආමරකවලු මහත්වෝ මම කිසිම මුදලක් බලාපොරොත්තු කරනවා නෙවෙයි මම මේ මම දන්න සාත්‍රය කරන්නේ මට දෙමළ වුණත් එකයි මුස්ලිම් වුණත් එකයි කවුරුණත් කරනවා කියලා. ඊට පස්සේ මේ එන්නකො හැමෝට බලන් යන්න කිව්වලු. කිව්වට පස්සේ දොර ඇරලා මේක පොඩ්ඩ වාඩි වෙන්න කිව්වා. වාඩි වුණු ගාම යතුරු අතර දාලා කිව්වලු දැන් හරි. යතුරු රොඩොක්කොට දාලා කිව්වලු දැන් පස්සේ වාඩි වුණා දැන් ඔබ වහන්සේක තමයි කිව්වා. කාර් එක ළඟට නොගියා නම් අහුවෙන්නේ නැහැ. ඒ හැමෝටම ඕනෙකමක් තිබුණා නෑ ඇත්තටම කාර් නැත්නම් දම්බි කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ දොරයල පොඩ වාඩි වෙන්නකෝ වාඩි වෙන ගමන් යතුරු දැමළු ඔලොක්කොට හරි. ඔච්චර තමයි මට ඕන දැන් ඉතින් කැමැත්තක් කරගන්න. ඇඟිල්ල ගහපුව ගමන් අත් වෙනවා. අත් වෙනවා කියන එක දන්නවද මන් දන්නේ. අත් වෙච්ච ගමන් ඉවරයි. ඉතින් හරි ලොකු දෙයක් ඉතින් ධම්මි මිනිස්සේ අලුත් මලු බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් දුන්නයි කියලා තමයි තියෙන්නේ. දැන් හාමුදුරන් ඩ්‍රයිවර් කෙනෙක් කොයි? පෙට්‍රල් කොහෙන්ද? සර්විස් කරන්නේ කවුද? මම බලන්නේ කවුද? ඔක්කොම නම් පේනවා බොහොම ලස්සන උචාරුකාරයක් යනවායි කියලා. ඉතින් ඒ වගේ මේ සිව්පසේ පාවිච්චි කරනකොට ප්‍රයෝජනේ ඉක්මවලා ගිය ගම ඒක ආශ්‍රව ගලන තැනක් නමුත් මේ ආශ්‍රව ඒ ජීවර පින්ඩපාත සේනාසන ගිලම්පස නැතුව මේ ජීවන යාත්‍රාව පවත්වන්න බෑ. ඒ නිසා හරියට මලපනින තැන හරියට සීමාව දන්න කෙනාට ආර්යයන් වහන්සේ කියනවා මල පැනලා අනවශ්‍ය ශේෂ්ත්‍රය හැසිරෙන කෙනාට පෘථග්ජනයයි කියනවා. එයාට තේරෙන්නේ නැහැ බත් කාගෙන යනකොට කොතනද නතර කරන්නේ කියලා. එහෙන් තව පිටක් කරන. තව ටිකක් කරන ප්‍රශ්නේ නැහැ. ටික දවසක් ගියාම ඔන්න බඩ. එහෙම නැත්නම් මේ සංගීතයක් හරි මොකක් හරි අහගෙන ඉන්නකොට මේ ඇති නැහැ. අල්ලපු ගෙදෙට්ටත් ඇහෙන්න වැඩිය දාගන්නවා. ඉතින් ඒගොල්ලෝ අහපම කියන්නේ අපිට අයිතිවාසිකම් ගන්නද අපිට ඕන සංගීතයක් දාන්න. නමුත් අල්ලපු ගෙදෙට්ට කරදරයක් වෙන බව දන්නේ කිසිම දෙයක ඒ අදාළ සීමාව නොදැනුවත්කම තමයි පෘථග්ජන ගතිය කියලා කියන්නේ. ආර්යනාජනමක් වුණාට පස්සේ භාවනා කරන කෙනෙක් වුණාට පස්සේ හැම වෙලාවෙම කල්පනා කරනවා මේ ලෝකෙ කිසිම දෙයක ආදීනව රහිතව නැහැ. හැම තැනකම ඕනම දෙයක් මට්ටම් පැන්නට පස්සේ කරදරයක්. ඒක ජීවකයා කියලා තියෙන්නේ හැම විෂක්ම බේතක්. හැම බේතක්ම විෂක් මාත්‍රාව තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. ඕනම විෂක් හරියට මාත්‍රා දුන්නොත් බේතක් වෙනවා. ඕනම බේතක් මාත්‍රා පන්නපු ගමන් විසක් වෙනවා. ඒ නිසා දොස්තරුට හරියට මාත්‍රාව ලියනවා. අපි කරන්නේ ගමනක් යන තියෙන නිසා ඒ දවස් තුනකම බේත් එකවරම. දැන් උමාලි දිගට කරන්න බෑනේ. ඒ නිසා එකවර බීලා බේ පතුට්ටියක් බීලා හරි ඉතින් වැඩේ කරනවා. අන්තිමට ඉතින් අර දීපු බේත නැති වෙයි වේදකම නැති වෙයි වෙන ලෙඩක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නේදී සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා මේක හරියට පාවිච්චි කරන්නේ නැති වුණොත් ජීවන යාත්‍රා පවත්වන්න බෑ. පාවිච්චි කරන ප්‍රමාණය දන්නේ නැති වුණොත් ඉතින් නිකමල කල්පනා කරලා බලන්න මේකට මොන්න තරම් දැනුමක් ඕනද කියලා. තමන්ට අවශ්‍ය පින්නපාත සීනාසන චිවුර ගිලම්පස හතර හරියට දැනගන්නවා කියන එක එසේ මෙසේ වැඩක් මේක ඔය මේ මේ ඉහළම සීමාවට අපි දැඟලුවාට මෙන්න මෙතනයි ලන්සුව මෙතනින් එහාට කෙලස් වෙනවා ආසව වෙනවා කියන එක මොනම විශේෂකවත් අපිට උගන්වන්නේ නැහැ කවදාහක්වත් නැහැ එතකොට පැවිද්දක් කිව්වට පස්සේ යෝගාවචර ජීවිතයක් කිව්වට පස්සේ අපි කාලසටහන වැඩ කරලා ඒ වගේ ප්‍රමාණ දීලා අවස්ථාවක් ඇති කරගන්න අලුතෙන් මේවා ගැන හිතන්න අපි මේ ඇඳගෙන ඉන්න ඇඳුමින් කාටට කෙලස් එයිද නැත්නම් මට හිරිකෝපින තන වැහෙනවද නැත්නම් මට ඒකෙන් මේ ඇහුවසිසිලම් බලක ගන්න පුළුවන්ද මේ කන පිඩෙන් මට ජීවන යාත්‍රා පවත්වන්න පුළුවන්. නමුත් ස්මෘත රෝගේ එනව නැද්ද? බඩගින්න ඉතු කරන ලෙඩක් එන්නේ නැද්ද? මැද ප්‍රමාණය මොච්චරද? මිට හම්බෙලා තියෙන සීනාසනය මට යැපෙන්න පුළුවන්ද? සාරිපුත්තු සංසේ සඳහන් කරලා තියෙන ඉඳගත්තර පස්සේ ධනිස් දෙක තෙමෙන්නේ නැත්තම්. ඒක තමයි සීනාසනය. ධනිස් තෙමෙනවනම් ඒක හොඳ නැහැ. බත් පිටක් කනකොට හොඳටම බඩ බඩ පිරෙන්න විනා බත් පිටු පහකට කලින් නතර කරලා චත්තාරෝ පංච ආලෝපේ අභුත්වා උදකම් පීවේ. වතුර ටිකක් බොන්නේ කියලා තියෙනවා. අපි අම්මා ඉන්න කාලේ කියනවා යකෝ ওই විදිහට කෑවොත් එහෙම බත් වලට හැරෙන්න ඉඩ නැහැ. නිසා දැන් වතුර ටිකක් බීපන් බත් වලට පෙරලෙන්න ඉඩ තියලා කියනවා. අද ඒ කාපිටියක් මගුල් ගෙදර ගිහිල්ලා ඇවිල්ලා කිව්වලු දොස්තර ගාවට ඇවිල්ලා ඉස්මෘත්තාව කියලා. ඊට පස්සේ දොස්තර කිව්වලු මේ ඇඟිල්ල දාලා ත්‍යාගක තද කරන්න කියලා තද කරනකොට වමන යනවා කියලා. ඊට පස්සේ කොහොමද පිස්සුද දොස්තර මහත්තයෝ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහැ. තියෙනවා නම් ඒකට තඹුල් කියලා ගෙඩියක් කනවා කිව්වලු. <laughs> කැමෙට නෙමෙයි ආසාව තියෙන්නේ. ඉතින් අන්තිමට එළියට දාන්න ගිය දවස තමයි යෝගාවචරකම කියලා කියන්නේ අපි මැරිලා උපදින වැඩක්. සම්පූර්ණම මේ සිව්පසය පිළිබඳවම ඕනම වෙලාවක අපිට නැවත සලකා බලන්න පුළුවන් ගතිය තමයි මම හිතන එක පැවිද්ද තියෙන ලොකුම ආශිර්වාදයක් තමයි සම්ප්‍රදාන කුලක මේ කඩලා අපිට කැමති වෙලාවක වෙනස් කළ කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපි මේ බාහිර පරිසරයත් එක්ක වස්තු පරිභෝගයත් එක්ක පරිසර දූෂණයත් එක්ක නැත්නම් ඕසෝන් ලේයර් එකත් එක්ක එහෙම නැත්නම් මේ පෘථිවියේ උෂ්ණ වීමත් එක්ක හැම චිත්තක්ෂණයකම බැඳිලා තියෙනවා. කිසිම කෙනෙකුට මේ අපි එහෙම කරන්නේ නැහැ කියලා බේරන්න බෑ. අපි මේ පරිභෝග කරන හැම වෙලාවකම ඒකට වග වෙන්න ඕනේ. ඉතින් එතකොට ඒන ශිෂ්ටාචාරයේ ඒන සભ્યත්වය හැමදාම අවදි භාවයේ හරහා වෙච්ච වෙච්ච හැම වැරද්දක්ම නැවත සලකා බැලීම හරහා කරන්න. මේක හැමදාම ගුරුවරු කියලා දෙන්නේ නැහැ. හැමදාම පොත්පත්වල නැහැ. භාවනා කරන්න කරන්න කරන්න තමයි තේරෙන්න ඕනේ. හොඳින් වඩා හොඳට ඉස්සරහට යන ක්‍රමයක් තියෙනවා. ඒක හැම තැනකදීම ස්පර්ශ කරමින් ස්පර්ශ කරමින් තමයි යන්නේ. ඒ නිසා ඒ පටිසේවන පහතබ්බා කියන එක නොකොලොත් කරදර වෙන දේවල් නැති කිරීම සඳහා කිරීමෙන් ප්‍රමාණය දැනගෙන කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් වර්ගයක් තියෙනවා. අදිවාසනා පහතබ්බා කියලා කියනවා ඉවසීමෙන්. ඒකට ਸਰවචන් සඳහන් කරන අපි කොච්චර සුද්ධවන්ත වුණත් අපි කොච්චර සිල්වන්ත වුණත් අපිට නපුරු දුරුත්තානං දුරාගතානං වචනපතානං අදිවාසනා අපිට නපුරු කටුක වචන ඇහෙන්න හම්බෙනවා. ඒක ඒක ඒ ලෝකේ කවදාකවත් නැති වෙන්නේ නැහැ. මම රස්සාව කළා මට විශාල මේ මානසික අසහනයක් නැත්තම් චරිත ඝාතන සිද්ධ වෙච්ච ලාවක මම ආවා හැබැයි ඒක වෙන තමයි ගොඩක් කරන්න පැවිදි වෙන්න හම්බුනේ එතකොට මේ වැඩ කරන එක නේ ලියලා තිබුණා මේ නත්ති ලෝකයේ අනින්ජිතෝ කියන වචනේ මට ලියුමක ලියලා තිබුණා ඊට පස්සේ මම බැලුවා මොකද ඊට පස්සේ ආ ලියලා තිබුණා ධම්මපදයෙන් ගත්තේ කියලා ඒකේ කියලා තියෙනවා මේ ලෝකයේ කිසිම කෙනෙක් නින්දා නොලබන නොලබන්නේ නැති කෙනෙක් නැහැ බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා අහං නාගෝව සංගාමී චාපාතෝ පතිසංසරං අතිවාක්‍යං තිතික්කිසං දුස්සීලෝහි බහුජනෝ මම යුද්ධට වන් ඇත කුසේ ඊයෙන් විහිදීන ඊතල විඳතරා ගන්නවා අතිවාක්‍යං කියන දුස්සීලෝහි බහුජනෝ ඉවසන්නේ කොහොමද මේ සියලුම බාහිර ලෝකයේ හරි දුස්සීලයි ඒගොල්ලෝ හුඟක් මේ ඝනදිනු කරන්න වචන හරහා ඒ වචන කවදාකවත් ප්‍රകൃතිය විස්තර කරන්නේ අතිශෝක්තියට යනවා අවමානයට යනවා ඉතින් ඒක කෙටේරියක් වගේ ඒක නිසා ඒ කටුක වචන ඉවසන එක ඒක කල්යාණ මිත්‍ර ගුණයක් විදිහට පෙන්නනවා. ඒ උදව් කරන්න ගිය මිනිස්සයා අනිවාර්යයෙන්ම ගන්න. අනිවාර්යෙන් බලන. උදව් නොකරන මිනිසෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. කාට හරි අපි හිතලා උදව්වක් කරුවොත් අනිවාර්යයෙන් ඒ වෙලාවේ දැනගන්න ඕනේ ඒ උදව් කරපු ප්‍රමාණයට ඒ මනුස්සයාගේ දුරුත්තාන දුරාගතාන වචනපතාන. ඒ වගේම තමයි නපුරු පිස්සු බල්ලෝ ඒ වගේ දේවල් එනකොටත් අපි ඉවසලා කටයුතු කරන්නේ නැතුව හදන්න ගියොත් හරිම වෙහෙසයි. ඒ නිසා යම් වෙලාවක් එනවා ಗುಣ ಗುಣ ශරීරය රැකීම සඳහා ඉවසීම විතරයි. ඒක නෝන්ජල්කමක් වගේ තමයි පේන්නේ වෙලාවට. බැලු බලනකොට පේන්නේ මේ අසාධාරණ විරුද්ධ සටන් කරන්න ඕන කියලා. කවදාකවත් කරන්න බෑ. කරලා අපිට මේ විවේකේ ගන්න බෑ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ ඉවසලා තද උෂ්ණ තද සීතල කකුලේ ආපු වේදනාවක් මధుරයක් කනකොට ඔක්කොටම පිළියම් කරලා මధుරයක් නොකන හුලං නොගහන තැනක බාන කොරින්ද කොහෙන්ද හම්බ වෙන්නේ? එහෙම දැන් මේ ලෝකේ නැහැ. ඒ නිසා යම් ප්‍රමාණයට ඉවසපු කෙනාට ධික පතයක් විශාල ශේෂ්ත්‍රයක් හම්බ වෙනවා. ඒ වගේ දරුවචන් සඳහන් කරන අදිවාසනා පහතබ්බ ඒක කන්ති සංවරය කියලා තියෙනවා ඉවසීමේ ගුණය. ඒ ඉන්ද්‍රිය සංවරය, සීල සංවරය මේ සති සංවරයේ විදිහටත් ඒ වගේම සිව්පස පරිභෝගයේ ඥාන සංවරයක් විදිහටත් මේ සීත උෂ්ණ මැසිමතුරු වදුරු නරක වචන ඇහෙනකොට කන්ති සංවරයේ විදියට ක්ෂාන්තිය විදියට ඒ වගේම පරිවර්ජනා පහතබ්බ දුරුවන් කරලා ගත කරන්න දේවල් තියෙනවා නරක පාප මිත්‍රයෝ අර පිස්සු බල්ලෙක් වාගේ එහෙම නැත්නම් විසගෝර සර්පෙක් වාගේ දැක්කට පස්සේ එයාට නොදැනෙන්න පාප මිත්‍යාට නොදැනෙන්න දැන් නිකන් විහිළුවට කියනවා අලියෙක් පිටිපස්සේ එලවනවා නම් දකුණට සිග්නල් දාලා වමට කපන්නේ අලියා හරි ඥානවන්තයි දකුණට සීරුකල් දාපම අලියා දකුණට යනකොට Tamanට වමට යන්න පුළුවන්. නිකන් විහිළුවට කියන. ඒ වගේ තමයි කල්යාණ මිත්‍රෙක් නැතු ඒ මනුෂයා පාප මිත්‍රෙක් දන්නවනම් එයාට ඉඟි කරනවා මේ පැත්තට යන්න ඒකල තමයි මේ පැත්තට යන්න මගෙන් ඒ පරිවර්තනය දන්නේ නැත්තම් ඒ ඒ අපි කියන්නේ හලනොයි කියලා ඉනෝසෙන් කියන්නේ කවුරු හරි ඕන නැති මිනිහ කමුණොත් මිනිහ හලලා දාන්න ඕනේ. ඒ හලන වැඩ පිටුල දන්නේ නැත්නම් මේක නිකන් ඇහැට කුණක් වගේ. නිසා මේ ගමනේදී අනවශ්‍ය පාප මිත්‍රයා අවශ්‍ය ගන්න නැතුව යට නොදැනෙන්න ඒක හලනවා කියනට පාප මිත්‍රයා අම්මා වෙන්නත් ඉඩ තියෙනවා. තාත්තා වෙන්නත් ඉඩ තියෙනවා. උපාධ්‍යයන් වංශ වෙන්නත් ඉඩ තියෙනවා. කොයි යාළුවා මිත්‍යා වුණත් වෙන්න තියෙනවා. එතකොට මේ හලන කමේ දන්නේ නැත්නම් ඒ කොච්චර හිල් වාදනයකට ඇහිදල් තියෙන කූඩේකට වතුර පුරවන්න හැදුවා. කද්දාකවත් කෙලවර කරන්න බෑ. යත් එක්ක ගනුදෙනුවක් නැහැ. ඒසක් කොතනක හෝ මගහරින එක තමයි කරන්න තියෙන්නේ. ඒ මඟ අරින ක්‍රමයේ පරිවර්ජණය ප්‍රහාණය කිරීමෙන් යෝගේ විනෝදන දුරුවන් කිරීමේ වැඩපිළිවෙල තමයි කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක වගේ නිතර එනවනම් එයා ඒකට සීලෙන් කරන්න බැන්න කාම විතක්ක එනකොට පුරුදු කරන ලද අසුභ භාවනාව අරගෙන ඒකේ වෙලාවට මකලා දානවා ව්‍යාපාද විතක්ක එනවනම් පුරුදු කරන ලද මෛත්‍රී භාවනා යොදවලා ඒක අයින් කරනවා විහිංසාව විතක්ක එනවනම් කරුණා භාවනා යොදවලා ඒ ක්‍රම ඒ කාම විතක්කත් එක්ක උරතල් කරන්න එපයි කියලා දෙනවා. පොඩ්ඩක් හරි ඉද දුන්නොත් විනාශම කරනවා. ගුණ චරිතය විනාශම කරනවා. ඒ නිසා සීලෙන් හෝ සමාධියෙන් ඒ ඔක්කොගෙම කරගන්න කරලා උත්සාහ කළ සාර්ථක වුණාට පස්සේ තමයි මේ විපස්සනාවෙන් එනේන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක දැන දැන ගන්න දැක දැන ගන්න පුළුවන් වෙන්නේ. එතකන් ඒ පුද්ගලයා හුරුතල් කරන්න එපා, ඇසුරු කරන්න යන්න එපා. වහාම ඒව විනෝදනය කීකරු කිරීම කරන්න ඒක දැඩි වීරකින් කරන්න කියනවා. ඒක ਸਰවචන්සේ සඳහන් කරන ඒ වගේ කාම විතක්කක් ආපුවාම ජීව උඩුතල්ලට තියලා තද කරලා දතට දත තියලා දත් මිටි කාලා කිහිල්ලෙන් දාදී වැටෙද්දී මම දිගටම මේ කාම විතක්කට එන්න දෙන්න තමයි රැකයි කියලා. මට ද්වේෂයක් වෙන වෙලාවට තරහක් වෙන වෙලාවට ඒ වගේම දත්පිටි කාගෙන අපි එකෙන් තමයි වචන අරන් තියෙන දත්පිටි කාගෙන කල්පනා කරන එක පිට වුණොත් තව කෙනෙක් සම්බන්ධ වෙනවා කර්ම රැස් වෙනවා ඒ නිසා කාගෙන ඉන්නේ කොහොඳයි කියලා එනේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ඒ විදිහට දැපෙන තමා ගත්තේ නැත්තම් ගුණ චර්චයක් කවදාකවත් වටන ගන්න බෑ ඒ නිසා මේ මෙන්න මේ කියන උපක්‍රම ඔක්කොම ඉවරනාට පස්සේ තමයි ඒ යෝගාවචරය භාවනා පහතබ්බ විදියට ඒ කියන්නේ සීක පුද්ගලයක් විදියට බොජ්ජංග ධර්ම සති සම්බොජ්ජංගය ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛාදී වශයෙන් බොජ්ජංග ධර්ම වලට යන්න ඉස්සර වෙලා මේ උදැල්ලෙන් අයින් කරන්න පුළුවන් කියලා සයින් කරගෙන ඉන්නවා ඊට පස්සේ තමයි කන් ඇන්දෙන් ගන්න පුළුවන් හරිය ඇති කරන්න පුළුවන් අර කලින් කලින් කියපෙව්වා හරියට මේ ලී භාණ්ඩයක් හදනවා භාවනා පහතබ්බ ආශ්‍රව ධර්ම වල වැඩි ලී බාණ්ඩේ කැටයන් කොටනවා. බොහොම විවේකීව ධාන සමබර වෙන විදිහට මුන්ට මැදලා හදා ගන්නවා වගේ. නමුත් මේ කැටයන් කොටන ඉස්සෙල්ලා ඒක සමතුලිත සමබර කරගන්න ටික ඉවර වුණාට පස්සේ තමයි මේ බොජ්ජංග භාවනාවෙන් එහෙම නැත්නම් භාවනා පහතබ්බ ක්‍රමයට මේ කෙලස් කපන්න වෙන්නේ. ඒකට ඒ යෝගාවචරය ඒ ඒ කෙලස් නැත්නම් ඒ ඒ ආශ්‍රව ධර්ම වෙන්කොට හඳුනා ගැනීම මෙවැනි සුත්තමේ ඥානිකුත් පාවිච්චි කරලා එනේන වෙලාවේදී නැත්නම් යෙදෙන දෙන වෙලාවේදී ටික ටික කිරීමෙන් තමයි අර ප්‍රත්‍යක්ෂ වශයෙන් යන්න පුළුවන්. ඒක නිසා මේ වගේ පුරුෂ ධම්ම සාර්ථි වෙන වැඩපිළිවෙලක් කොහෙවත් නැහැ. මේකදී කොතනින් පටන් අරගත්තත් ඒ මිනිස්සයා මකලා කෝවේ දාලා අඹලා සම්පූර්ණ අලුත් පුරුෂේ අලුත් යෝගාවචරයක් හදලා දෙනවා. හැබැයි <coughs> තමන්ම තමයි ලෙඩා තමන්ම තමයි වේදා තමන් ළඟමයි බේද තියෙන්නේ. අන්න එතකොට තමයි මේ අනිකුත් ආගම් දෙවියන් වහන්සේ ගැන කල්පනා කරලා බාහිරය ගැන යකුණට ਸਰවඥාන්සේ පූර්ණ ඒ ශක්තිය ඒ අධිකාරී ශක්තිය Tamanට බඳිනවා. නමුත් ඒක ගණ්ඩ ඒක අරගෙන වැඩ කරන්න නම් මේක කලබල වෙලා බෑ. හිමීට හිමීට ටික ටික ටික ටික දිනු කරගෙන යන වැඩපිළිවෙලක් කරනවා නිසා භාවනා කරනකොට වහා ප්‍රතිඵල ඉක්මන ගතිය ඊයේ ප්‍රතිඵල අදේන ගතිය හිතන්න එපා කෙලස් කියන්නේ ඒ තරම්ම සහැල්ලු දෙයක් නෙවෙයි ඒක නැවත නැවතත් පහර දෙන දෙයක් මම මේ වෙලාවට කියන එකම දේ තමයි එවැනි ප්‍රතිපදාවක් කරන කෙනා එකම දිනචරියාවක් නඩත්තු කරනවායි කියලා කියන්නේ රහත් වුණාමගේ වැඩක් ඒක තමයි අමාරුම දේ නිසා මොකක් හරි හිතලා අදිෂ්ඨානයක් ගන්න ඕනේ මම ගේ ඉදර හිටියත් පැවිදිලා හිටියත් කමේ හිටියත් පන්තලේ හිටියත් කොහේ හිටියත් මෙන්න මේ දිනචරියාව අනුව කරනවා කියන්නේ. වරදින්න පුළුවන්. නමුත් වැරදිච්ච ගමන් ඒක පිළියම් කරලා දිනචරියාවට ආපු ගමන් ඒක දිගටෝම ඒ මේ ගහක් වැවෙනකොට මුල් පද්ධතිය අනිවාර්යයෙන්ම යටට බහැලා ඕජාව ගන්නා වගේ ආධ්‍යාත්මික හොඳ ස්ථාවරයක් ලබා දෙනවා. ඒ නිසා මේවා උඟාක් අදාළ වෙන්නේ භික්ෂු ජීවිතයකට එහෙම නැත්නම් අරණ්‍ය වාසී භික්ෂු ජීවිතයකට නමුත් භාවනා කරන අය මේක අතිරේක දැනුමක් විදියට බහුසුත භාව විදියට දැනගෙන හිටියොත් ඒගොල්ලන්ට තේනවා මේ පරියංකයට ඇවිල්ලා ඇත්ත එක වහගෙන අද්දක් උඩ අතක් තියාගෙන ඉන්නකම නෙවෙයි යෝගාවචරකම කියන්නේ. ඉතින් ගොඩාක් විශාල ශේෂ්ඨයකට යන්න හදන්නේ සීමාවක් නැහැ. මෙතනින් තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ හැම ඉරියව්වකම හැම තැනකම විසි ඉහිදී පැතිර යනවා. නිසා යෝගාචර දැනගත්තත් නැති වුණත් ඒ යෝගාචරය භාවනා ඉදිරියට යනකොට තමන්ගේ අභ්‍යන්තර සාසනය විතරක් නෙවෙයි හැදෙන්නේ ඒකෙන් අනිවාර්යෙන් බාහිර සාසනයත් හදාගෙන පුදුමාකාර ගුණ සුවඳක් විඳවගෙන තමයි යන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන්නා වූ ඒ ආශ්‍රව ධර්ම වෙන්වීම වශයෙන් දැනගෙන අදාළ ප්‍රතිකර්මය කරන්න සියලු දිනාට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අද මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.